අපි ආරාධනා කරමු මේ මහත්මයාට මේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න කියලා. ගර්ථ සංගරත්නෙන් අවසරයි දුල් සීල දෙනාගෙන්ම අවසරයි. පළවෙනි ප්‍රශ්නයේ ලෙස ඉදිරිපත් වෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ ශීලය පිළිබඳ ප්‍රශ්නයකි. එක් දින පොහොය වැඩසටහන් වලදී ගිහි යෝගීන් ශාසන ශාසනයේ දස සීලෙහි පිහිටවන අවස්ථා මම අත්දැක ඇත්තෙමි. මෙබඳු වැඩසටහන් වලදී දස සීලය සමාදන් නොකිරීමට හේතුව කුමක්දයි කරුණාවෙන් පහදා දෙන මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දොක් නිරෝගී සුවය වේවා. මේ සම්බන්ධයෙන් ලොකු සායනහන්සේගෙන් විමසුවාම උන්වහන්සේ විශේෂයෙන් සඳහන් කරන්නේ දැන් අට සීලයට වඩා දස සීලයේ තියෙනවා අර මුදල් පරිහරණය නොකරන ශික්ෂාපදය. ඉතින් මුදල් පරිහරණය නොකරන ශික්ෂාපදය සමාදන් කරනවා කියන්නේ චුට්ටක් ටිකක් විනය ටිකක් දැඩි. එතකොට ඇතැම් වෙලාවට ඉදිරිපත් වෙන්න පුළුවන් කාරණා මුදල් පරිහරණය කරන්න සිද්ධ වෙන. ඒ නිසා විශේෂයෙන්ම අපි මෙහිදී අටසීලය ප්‍රමාණවත් කියලා තේරුම් අරගෙන තමයි අටසීලය සමාදන් කරවන්නේ. දසසීලයේදී සිල්පද වැඩි වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ මුදල් හා සම්බන්ධ සිල්පදේ නිසා. එහෙම නැතුව අනිත් එක වෙලා තියෙන්නේ අටසීලයේම තියෙන සිල්පදයක් තව දෙකට කඩලා තමයි තව සිල්පදයක් එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා මේක ලොකු ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් අර මුදල් පරිහරණය කරන එක්තරා අන්දමක පොඩි අවස්ථාවක් දීලා තියෙනවා අවශ්‍යතාවයක් තියෙනවා නම් මොන හරි දෙයක් කරගන්න තියෙනවා නම් එතකොට ඒ සඳහා මේ ඉඩ පහසුකම් සලසලා තියෙනවා. ඉතින් අපි ඉහළ පවා මේ ආරණ සේනාසනේ ඉහළ පවා ගිහි යෝගීන්ට දසසිල් දෙන්නේ නැහැ. හැබැයි කෙනෙක් ඉදිරිපත් වුණොත් ඔන්න මහාන වෙනවා කියලා. ඒ කියන්නේ ප්‍රවෘජ්‍යාපේක්ෂකීන්ට ඔන්න අපි දසසිල් දෙනවා. ඊළඟට මහාන වෙලා ඉන්න ඒ සාමණේර සාමිනහන්සලා සාමණේර පැවිදි සීලයේ වශයෙන් මේ දස සීල් සමාදන් වෙනවා. එතකොට දස සීලයට තියෙනවා සෑහෙන උත්තම තැනක්. ඉතින් අපි සාමාන්‍යයෙන් ඒ උනාට ගිහි උපාසක උපාසිකාවන්ව අපි උපෝස්ත අට්ඨාංග සීලය තමයි පිළිපදවන්නේ. ඉතින් මම හිතනවා ඒකේ ගැටලුවක් වෙන එකක් නැහැ. මොකද මේ මේ බව මේ දේ ප්‍රමාණවත් කියලා විශේෂයෙන්ම ඔය මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ එහෙම ඔය සීල විසුද්ධිය ගැන එහෙම ප්‍රකාශ කරන තැන්වලදී විශේෂයෙන් සඳහන් කරන්නේ මේ භික්ෂුන් වහන්සේලාට ඇතැම් වෙලාවට මේ සීලය බොහෝ සිල්පද තිබීම නිසා ඇතැම් වෙලාවට බරක් වෙන්නත් පුළුවන්. ඒක නොවැටහීම නිසා සිල්පද පිළිබඳව නොදැනීම නිසා ඒවා කැඩෙන්නත් පුළුවන්. සිල්පද ගණන වැඩි වීම නිසා එඳා යම් ගැටලු සහගත තැන් තියෙනවා අපි ඒක අවබෝධයෙන් පිළිපැද්දේ නැත්තම්. නමුත් ගිහි පින්වතුන්ට සාමාන්‍ය පංචශීලය ඉතින් උන්වහන්සේගේ වචන වලින් කියනවා නම් බොහොම ප්‍රමාණවත්. ඉතින් නිවන් දකින්න පංචශීලයේ ප්‍රමාණවත් කියන මතය බොහොම ලස්සනට ඉදිරිපත් කරලා තිනවා මේ මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ සීල විසුද්ධි කොටස එහෙම විස්තර කරනකොට. ඒ නිසා සිල් මේ ගිහිපින්වතුන් වශයෙන් කිසිසේත්ම තමන් මේ රකින අටසීලය, අෂ්ටාංග උපෝසත සීලය ලඝුකට එහෙම නැත්නම් සරල වශයෙන් එහෙම නැත්නම් පහත් කොට සලකන්න ඕනේ නැහැ. මේක සෑහෙන්න ප්‍රබල සීලයක්. අපිට අඩු වෙලා තියෙන්නේ මේ මුදල් පරිහරණය නොකරන ඒ කෑල්ල විතරයි අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ ගැන වැඩි විචිකිච්ඡාවක් සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ කියන එක තමයි මගේ නම් මතය. අවසරයි ස්වාමීන් ගෞරවනීය ස්වාමින් වහන්සේ මීට පෙර කමඨහන්ගත් ස්වාමීන් වහන්සේලා පවසා ඇත්තේ භාවනාවේදී එනේන අරමුණු මෙනෙහි කරන්න කියාය. මූල කර්මස්ථානය සංසිදී ගිය පසු එන කම්පන චංචල වේදනා ආදියත් මෙනෙහි කළ යුතුය. සියල්ල සංසිතී ගිය පසු සිත මෙනෙහි කරන්න කියලා පවසා ඇත. උරුමයේ භාවනා කරද්දීද පවසා ඇත්තේ මේ ලෙසටය. නමුත් අපි නිස්සරණයට පැමිණි පසු මෙහි උපදෙස් දෙන්නේ මූලික කර්මස්ථානය සංසිඳුණු පසු එන එන අරමුණු දෙස උපේක්ෂාවෙන් බලා සිටීමටය. අරමුණු මෙනෙහි කිරීම නොකළ යුතු බවත්ය. භාවනාව කරගෙන යාමේදී මෙනෙහි නොකිරීමට අධිතන් කරගෙන සිටියත් සමහර අවස්ථාවලදී ඉබේම මෙනෙහිවීම සිදුවේ. මෙම කරුණ කරුණ සිතේ ගැටීමකට තුඩදී ඇත. මේ සඳහා උපදෙස් පතමි. හොඳයි ප්‍රශ්නේ මතු කරපේකත් හොඳයි. ඇත්තටම මේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේගේ මුළු ධර්ම මාර්ගයේම දැන් ඔය කටුකුරුන්දේ ඥානানন্দ සානාසෙම හරිය ලස්සනට විස්තර කරනවා මේකේ තියෙන හැමතිස්සෙම ප්‍රායෝගික සාපේක්ෂ වටිනකමක්. මෙතන අපිට යම්සි ක්‍රමයක් තියෙනවා හදාරන්න, කරගෙන යන්න ඒකේ ප්‍රායෝගික අර්ථය සලකලා. අපි ඒ තැනට සුදුසු විදිහට ප්‍රයෝජනීය සලකලා අපි ඒ වැඩේ කරනවා. ඊළඟට ප්‍රයෝජනීය සලකලා අපි ඒ ආයුධය පාවිච්චි කරනවා. ඊළඟට හැබැයි ඒ ඒ ඒ ප්‍රයෝජනය අවසන් වුණාට පස්සේ ඒ ආයුධයෙන් ගන්න ඕන ප්‍රයෝජනේ ගත්තට පස්සේ ඒක අපි ඒක පැත්තකින් තියනවා. ඉතින් ඒක පැත්තකින් තියන්න අපි බය වෙන්න ඕම නවන්නේ මේක මේ ආයුධයක් විතරයි. මේක මේ අපේ සිත තියෙන ඕලාරික මට්ටමින් සියුම් මට්ටමකට ගන්න. නැත්නම් කෙලෙස් බරිත තත්වයෙන් කෙලෙස් අඩු තත්වයට ගන්න අපි භාවිතා කරන එක්තරා උපක්‍රමයක් විතරයි. ඉතින් මෙනෙහි කිරීමත් ඔච්ච මෙනෙහි කිරීම කියන්නේ ඔච්චරමයි. ඉතින් විතර්කය එහෙම නැත්නම් මෙනෙහි කිරීම කියන එකට විපස්සනාදී සෑහෙන ප්‍රමුඛ තැනක් ලැබෙනවා. හැබැයි ඒක Tamanටම තේරෙන අවධියක් එනවා මේක මේ මෙනෙහි කිරීමකින් තොරව කරන්න පුළුවන් නේද කියලා Tamanට මේක තේරෙන්න ඕනේ. ඉතින් ඒක ඒ එතෙක් ඒක පවැත්වුවට කමක් නැහැ. Tamanට අත්‍යවශ්‍යයි මේ මෙනෙහි කිරීම කියලා හිතෙනවනම් කරගෙන ගියාට කමක් නැහැ. හැබැයි යම් වෙලාවක තමන්ට වැටහෙවි මේ මෙනෙහි කිරීමකින් තොරව බොහොම මධ්‍යස්තව අරමුණු නිරීක්ෂණය කිරීම හරහා මනසට බොහොම සංසිඳිච්ච බවක් හැබැයි ඒ අර සිද්ධ වෙන දේ දෙහි සාක්ෂිකරුවෙක් වෙන්න පුළුවන් බවක් තියෙනවා. මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය නැහැ මේ අවස්ථාවේදී. දැන් හැබැයි යම් අවස්ථාවක නැවතත් හිතේ හිතට විවිධාකාර කෙලෙස් අරමුණු එන්න අරගෙන අරමුණෙන් පිට පැනලා භවනාව වික්ෂිප්ත මනසකට යනවා නම් අන්නේ නැවතත් අර මෙනෙහි කිරීම අපිට අතට ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ හැම දෙයකම තියෙන්නේ එක්තරාන්දමක ප්‍රායෝගික වටිනකම. මොකද මේ අවශ්‍ය ප්‍රයෝජනය සලකලා තමයි මේක පාවිච්චි කරන්නේ. ඒ ප්‍රයෝජනය අවසන් වුණාට පස්සේ ඒ ආයුධය අපි පැත්තකින් තියන්න ඕනේ. මේක මේ මුළු විපස්සනාවටම මුළු ජීවිත කාලෙටම මේක අත්‍යවශ්‍යයි කියලා නීතියක් නැහැ. ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේ ඔය විශේෂයෙන් සෝමනස්ස දෝම සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා ඔයවා විස්තර කරද්දී උන්වහන්සේ කියනවා මේ දැන් සාමාන්‍යයෙන් උපදින සොම්නසේ තියෙනවා මේ විතර්ක ਵਿਚාර සහිත සොම්නසක් තියෙනවා. ඊට විතර්ක ਵਿਚාර රහිත සොම්නසක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් තැනක විතර්ක ਵਿਚාර රහිත නම් විතර්ක ਵਿਚාර වලින් තොර නම් අන්න ඒ සොම්නස අර විචාරක විතාර විතක්ක ਵਿਚාර සහිත සොම්නසට වඩා බොහොම ප්‍රණීතයි. බොහොම උදාරයි. කියලා උන්වහන්සේ කියනවා. ඒ වගේම විතර්ක ਵਿਚාර සහිත දොම්නසක් තියෙනවා. විතක්ක ਵਿਚාර සහිත රහිත දොම්නසක් තියෙනවා. ඒකෙත් විතක්ක ਵਿਚාර රහිත දොම්නසක් තියෙනවා නම් ඒක අරිට වඩා හොඳයි. ඒ වගේම උපේක්ෂාවෙත් විතක්ක ਵਿਚාර සහිත උපේක්ෂාවක් තියෙනවා විතක්ක ਵਿਚාර රහිත උපේක්ෂාවක් තියෙනවා යම් තැනක විතක්ක ਵਿਚාර රහිත නම් අන්න එතන ප්‍රණීතයි කියලා කියනවා. දැන් ඕක තවත් ඉතින් සමත පැත්තෙන් විස්තර කරනවා නම් දැන් මේ පින්තුන් දන්නවා දැන් සමත පැති වලින් භාවනාව යනකොට පළවෙනි ධානය කියන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය කියලා කියනවා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර කියන ධානාංග ඒ සමාධියේ තියෙනවා. ඊළඟට දෙවන ධානයට යද්දී අපි මේ විතක්ක ਵਿਚාර ටික අරන් ගියොත් ඒක අපි කරපින්නගෙන ගියොත් අපිට දෙවන ධානයට යන්න බෑ. එතෙන්දී අපි විතක්ක ਵਿਚාර හලන්න ඕනේ. විතක්ක ਵਿਚාර අතහැරීමෙන් තමයි ඔන්න දෙමළ ධ්‍යානයට යන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ මේ අපේ හිත තව තව සියුම් වෙන්න සියුම් වෙන්න අපි ලබන අත්දැකීම ප්‍රනීත වෙන්න ප්‍රනීත වෙන්න අපිට අර තිබිච්ච දේවල් අත්හැරීමක මාර්ගයකයි පිවිසෙන්න තියෙන්නේ. එහෙම නැතුව මේ තව තව බදා ගන්න එකතු කර ගන්න දහමක් නෙමෙයි බුදුදහම කියන්නේ. තිබිච්ච දේ තේරුම් අරගෙන තේරුම් අරගෙන තීන ටික ඔක්කොම ටික අත්හැරීමක අතහැර අතහැරීමින් අතහැරෙමින් යන මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ. ඒ නිසා මේ මේ මේවා හැම දෙයකම තියෙන්නේ මේ සම්පූර්ණ භාවනා ක්‍රමවලම තියෙන්නේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කිරීමක්. එකකවත් නැහැ මේ ඒකාන්ත වටිනකමක්. දැන් මුල්ම යෝගීෙකුට ඔන්න වම දකුණ කියලා පටන් ගන්නවා. එතෙන්දී යාට ඒක අවශ්‍යයි. හැබැයි ඊට වඩා යාගේ සතිය පවත්වන්න පුළුවන් වුණාම ඔන්න යාට සමානලාට ඔසවනවා තබනවා වගේ ඒ මට්ටමකදී යාට යන්න පුළුවන්. එතෙන්දී ඒක අවශ්‍යයි. ඒකටත් ඒකටත් එයා හොඳට හුරුුණාට පස්සේ ඒ මෙනෙහි කිරීමකින් තොරව ඔන්න අපි හිතමු කකුල පාදය පොළවේ ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශයට හිත ධානය යන්න පුළුවන්. එතකොට අර ඔසවනවා තබනවා කියන එකත් අත්හැරලා දානවා. ඊළඟට ඒක මේ අපි හිතමු ස්පර්ශය පදනම් කරගෙන යන අවස්ථාවේදී ඒක අවශ්‍යයි. ඒකට හිත යොදන්න අවශ්‍යයි. හැබැයි යම් මට්ටමකදී අරමුණකින් තොරව බොහොම සැහැල්ලුවෙන් හිත අරමුණු රහිතව නිමිති රහිතව පවතින තත්ත්වයක් තියෙනවනම් එතකොට නැවත ආයේ අරමුණු ඇදලා දාන්න යන්නේ නැහැ. අපි අරමුණු නැති වෙච්ච ටික ඒම් අතහැරලා අරමුණු වලින් තොරව හිත පවත්වනවා. ඒ වගේ මේ මුළු මාර්ගයම ප්‍රායෝගික වටිනකමක් තියෙනවා. මේ එකක්වත් මේ කරපින්නගෙන යන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ தත්ත්වය තමයි තේරුම් ගන්න තියෙන්නේ. අචරාජවන් මහන්සේ දෙවන ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපාන සතිය වඩන්නෙමි. පරයන්කේදී බොහෝ පහසුවෙන් හොඳ සතියකින් ලොකු විමසෙල්ලකින් ඉදිරියේ සිදුවන දේ බලා ඉන්නවා. එකවරම උගුරෙන් එළියට විසියුණු යම් දෙයක් බිමට හැලුණා. එකවරම සිතට ආව බිම අපිරිසිදු වුණාද කියලා. ආයෙත් මගේ ඇඟෙන් ගසක් වෙරදමමින් උදුරන ගතියක් දැනුණා. සහ හීනයකින් වගේ දැනුණ මුල් තියෙනවා කියලා. වෙහෙසකට පසුව හොඳ සංසිඳීමක් දැනුණු අතර සැනසීමකින් වගේ ඉදිරියේ බලාගෙන සිටිනවා. ස්වාමින් වහන්සේ මොනවත් නොකර එසේම සිටීමද මා කළ යුත්තේ. නැතිනම් වැරද්දක් තිබේද? මා සක්මන් භාවනාව බොහෝ අඩුවෙන් කරන්නෙමි. වාඩි වී සිට මා සක්මනට ගිය විට හොඳට සක්මන් කෙරුණා. කෙරුණු නමුත් මට ලොකු අපහසුාවක් වගේම ඔළුවට ලොකු බරක් දැනේ. සක්මන් කිරීම වැරදිද? ඔබ වහන්සේට වහවහ මාර්ගඵල නිවන් සුව ලැබේවා. සක්මන් කිරීම වැරදිද කියලා නම් අහන එක තේරුම් නැහැ. සක්මන් කිරීම අත්‍යවශ්‍යයි කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද අපි මේ සක්මන් භාවනාව කියන එකට ඇහෙන ප්‍රමුඛත්වයක් දිය යුතුයි විශේෂයෙන්ම විපස්සනා භාවනාවේදී. මොකද සමත භාවනාවකදී නම් ටිකක් ඉතින් පරයන්ක භාවනාවට ප්‍රමුඛත්වයක් දුන්නට ප්‍රශ්නයක් නැහැ. හැබැයි විපස්සනා භාවනාවේදී සෑහෙන්න මේ ප්‍රායෝගික බවක් තියෙනවා. මේක මේ කෙලස් කෙලස් එක්ක හැපි හැපි යන ගමනක් තියෙනවා එක අතකින්. දැන් සමතේ දිනම් කරන්නේ කෙලස් ගැන වැටහීමක් නැහැ. සමාධි ශක්තිය භාවිතා කරලා ඒක යටපත් කරලා තියෙනවා. නමුත් විපස්සනා භාවනාවේදී අපි නිකන් අර යුද්ධයක් වගේ තමයි මෙතන යන්නේ. අපි මේ පෙරමුණට ගිහිල්ලා සටන් කරන ස්වභාවයක් තියෙන. ඉතින් මේකෙදී ක්‍රම සහ විදි ප්‍රඥාව දියුණුලා තියෙන්න ඕනේ. ඉතින් ඒ ඒ අභියෝගය තමයි සක්මන් භාවනාවේදී ලැබෙන්නේ. දැන් අපිට සමත මේ පරයන්ක භාවනාවේදී අපි සියලුම தත්වයන් හොඳට සකස් කරලා දීලා, ඇඟ හොඳට ඉඳලා, ඉතින් සියලුම පරිසර සාධක හොඳට සුබ පැත්තට සකස් කරලා තමයි අපි මේ පරයන්ක භාවනාව කරන්නේ. ඒක අතකින් හරියට අර පරිේශනාගාරයක යමක් කරනවා වගේ. නමුත් අපිට හැමදාම පරිේශනාගාරයක ඉන්න බෑ. අපි ඒ අපි ලැබපු අත්දැකීම ඊළඟට අපි ප්‍රායෝගික මට්ටමකට ගන්න ඕන. ඒ தත්ත්වය තමයි අපි සක්මන් භාවනාවේදී හුරු කරගන්නේ. එතෙන්දී අපිට චේතනාපූර්වකව යමක් කරන්න තියෙනවා. ඊළඟට වටපිටේ අරමුණු එනවා. ඉතින් හැමතැනම විවෘතයි. S දෙකත් අරගෙන ඉන්නවා. ඉතින් මේ தත්ත්වය යටතේ කොහොමද සතිය පවත්වන්නේ? ඒක හරිම අභියෝගශීලී. ඉතින් මේ தත්ත්වය යටතේ යම්කිසි කෙනෙක් සතිය පවත්වන්න පුරුදු වුණොත් අනිවාර්යයෙන්ම එයාට පරයන්ක භාවනාව සාර්ථක වෙනවා කියන එක මේ සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. මොකද එයා බොහොම අභියෝග සහිත පරිසරයක සතිය පවත්වන්න හුරු කරලා තියෙනවා. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ සක්මන් භාවනාව විශේෂයෙන් වර්ණනා කරන්නේ මේ මේ සක්මන් භාවනාවේදී යම් කෙනෙක් සිතේ මේ එකඟ බවක් ලැබුවා නම් අන්න ඒ එකඟ බව බොහොම චිරස්ථිතිකයි කියලා මේ කල් පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ සක්මන් භාවනාව වර්ණනා කරනවා. ඒ වගේම දැන් විපස්සනා භාවනාව ගැන කියද්දී විශේෂයෙන් කියනවා දැන් උදේ කාලේදී ඔන්න සක්මන් භාවනාවෙන් පරයන්ක භාවනාවෙන් හිතේ මතුවෙන කෙලෙස් එහෙම නැත්නම් නීවරණ ප්‍රහාණය කරනවා දුරු කරනවා. අනේ දවල් කාලේදීත් ඔන්න සක්මන් භාවනාවෙන් පරයන්ක භාවනාවෙන් කෙලෙස් දුරු කරනවා. ආයි සවස් කාලේදීත් සක්මන් භාවනාවෙන් පරයන්ක භාවනාවෙන් කෙලෙස් දුරු කරනවා. ඉතින් ওই විදිහට හරි ලස්සනට මේ දෙක ඈඳලා තමයි බුදුරජාණන් වහන්සේ නීවරණ ප්‍රහාණය කරන එක විස්තර කරන්නේ. ඒ නිසා අපි ඇත්තටම මේ ලංකාවේ සක්මන් භාවනාව ප්‍රබලව තිබිලා තියෙනවා ලංකාවේ ඉස්සර අනුරාධපුර යුගයේ එහෙම දැන් ගිහිල්ලා බැලුවොත් ඕන තරම් මේ ගල් වලින් පවා හදපු බොහොම සක්මන් මලු තියෙනවා. අවාසනාවකට ඒවා ඔක්කොම ගිලිහිලා ගිහිල්ලා ඉතින් ඔය මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේලාට පින් සිද්ධ වෙන තමයි අර උන්වහන්සේලා මේ සක්මන් භාවනාවේ තියෙන වටිනකම තේරුම් අරගෙන නැවතත් අපිට මේව හඳුන්ලා දීලා තියෙන්නේ. ඉතින් ඒකේ වටිනකම තේරුම් ගන්න අනිවාර්යයෙන්ම සක්මන අවශ්‍යයි කියන එක තමයි කියන්න තියෙන්නේ. හොඳයි. අවසරයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව ගැටලුවක් නොමැතිව සතිය පිහිටවාගෙන කරගෙන යමි. මගේ ගැටලුව පරයන්ක භාවනාව ගැනයි. මුලදී මා ආනාපාන සති භාවනාව ඊතා හොදින් සිහිය පිහිටුවාගෙන කරගෙන ගියෙමි. මෑතක සිට මගේ නාසයේ පවතින පීනස් කෙඩි වැනි ආබාධයක් නිසා හරිහැටි සතිය පිහිටුවා ගැනීමට නොහැකි වී තිබේ. මගේ පිටදිගේ වේදනාවක්ද දැනේ. ඊයේ දිනේ ඔබ වහන්සේ ගැටලුවකට දුන් පිළිතුරක් අනුව මමද පිම්බීම හැකිලීමට සතිය පිහිටුවා ගැනීමට උත්සාහ කළෙමි. ටික වේලාවක් භාවනා කරගෙන යද්දී නොදැනීම වාගේ නැවතත් ආනාපානයට සිත යොමු වේ. නැවත මා පිම්බීම හැකිලීමට සිත යොමු කරමි. එසේ පිම්බීම හැකිලීම භාවනාව දිගටම කරගෙන යාම සුදුසු දැයි පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මම හිතන්නේ මීට කලිනුත් අපි අවස්ථාවකට ප්‍රකාශ කළා මේ ආනාපාන සතියට හුරු වෙච්ච කෙනෙකුට පිම්බීම හැකිලීමට මාරු වෙන එක ඒ තරම් අපහසුයක් නෑ. මොකද එයා දන්නවා සතිය පිහිටවලා තිනවා සතිය ගැන වැටහීමක් තිනවා. දැන් සතිය පිහිටවන ස්ථානයේ වෙනස්කමක් විතරයි තියෙන්නේ. අනිත් අත්දකින්න ලැබෙන දේ එහෙම නැත්නම් අත්දැකීම ඒකට වඩා කියනවා නම් අරමුණේ වෙනස විතරයි තියෙන්නේ. අනිත් කරගෙන යන භාවනාවේ ලොකු වෙනසක් නැහැ. ඒ නිසා පිම්බීම හැකිරීමට මාරු වුණා කියලා කිසිම වරදක් නැහැ. හැබැයි Tamanට දැන් ඔය ඒක කරද්දිත් ආනාපාන සතියට එනවා කියලා කියන්නේ හැබැයි දැන් හිත ටිකක් හුරු වෙලා තියෙනවා ආනාපාන සතියට. ඉතින් අපි ඒ අවස්ථාවේදී නැවතත් හිත වෙන තැනකට හුරු කරන්න යද්දී ටිකක් මුලදී අපහසුතාවයෙන් එන්න පුළුවන්. ඒ කියන්නේ හරියට නිකන් දැන් තමන් එක ගෙදරකට හුරු වෙලා තියෙනවා. දැන් අලුත් ගෙදරකට ගියාම අලුත් ගෙදරකට ගියාම අර ඒකේ තියෙන තාම හිතට තාම හුරු තැනක් නෙමෙයි ඒක. පුරුදු තැනක් නෙමෙයි. ඉතින් අර ටික කාලයක් යනකම් කොහෙද බඩු තියෙන්නේ? අරක තියෙන්නේ කොහෙද? මේක තියෙන්නේ කොහෙද? කාමර තියෙන්නේ කොහෙද කියලා ඔය වගේ ප්‍රශ්න හිටිනවා. අන්න ඒ වගේ මේ දැන් අර මේ අරමුණ මාරු කරපු නිසා කර්මස්ථානේ මාරු කරපු නිසා මුල් අවස්ථාවේ මතුවෙන ගැටලු ටිකක් තියෙනවා. ඉතින් හැබැයි මේ මතුවලා තියෙන රෝග తত্ত্বය తాවකාලික දෙයක් නම් ඒක පාරටම පිම්බීම හැකිලීමට දාලා භවනාව සංකීර්ණ කරගන්න අවශ්‍ය නැහැ. පොඩ්ඩක් ඔය රෝග తত্ত্বය සමනය වෙනකන් ඉඳලා නැවතත් පුරුදු කර්මස්ථානෙම කරගෙන යන එක නුවණට හොරුයි. මොකද ආරම්භක යෝගියෙකුට නිරන්තර මේ නිතර නිතර කර්මස්ථාන භාවනා කරන එක සුදු මේ කර්මස්ථාන මාරු කරන එක සුදුසු නෑ. මොකද එක තැනක හරි අපි හොඳට මේ හිත පළපදියම් වෙනකන් හිතට හිතට හොඳට මේ සතිය කාවදිනකන් අපි එක කර්මස්ථානයක් මූලික කරගෙන යන එක වටිනවා. හැබැයි හොඳට පදනම් වුණාට පස්සේ හොඳට තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩුණාට පස්සේ තමන්ට ගැටලුවක් ආවහම අවශ්‍ය වෙලාවක අතින්ට මාරු කරගත්තට වරදන්නේ හැබැයි ආරම්භක යෝගියෙක් ඔන්න සතියක් ආනාපාන සති කරනවා ඊළඟ සතියේ පිම්බීම හැකිලිම කරනවා ආය ආනාපාන සතිය කරනවා ඔහොම කරන්න ගියොත් ටිකක් කරදරේ වැටෙන්න පුළුවන් ඒ නිසා තමන් බලන්න තමන් කොච්චර කල් භවනා කරලා තියෙනවද අත්දැකීම් එහෙම තියෙනවද ඊළඟට ආනාපාන සතියෙන් සෑහෙන දුරක් ගිහිල්ලා තියෙනවද එහෙමනම් ආනාපාන සතියේ ඉන්න රෝගී තත්ත්වයක් නිසා දවසකට දෙකකට ඉතින් කළා බලන්න පුළුවන්. තමන්ම ඒක හැබැයි අත්දැකලා බලන්න ඕනේ. තමන්ම රෝගී තත්ත්වේ පහ වුණාට පස්සේ නැවත ආනාපාන සතියට ගියාම පහසුවක් තියෙනවා නම් ඒකට ගියාට වරදන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ පස්වෙනි ප්‍රශ්න ඉදිරිපත් කරන එක කලින් ප්‍රශ්න හා සමානයි. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස ඊයේ ප්‍රශ්න උත්තර වැඩමුළුවේදී ආනාපාන සති භාවනාව කරගෙන යද්දී මගේ බෙල්ලේ පිටුපස වම් පැත්තේ වේදනාවක් මතුවෙන බවත් ටික වේලාවකින් නිවසන්න බැරි තරම් වැඩි වෙන බවත් දැන්වීමි. ඔබ වහන්සේගේ උපදේශයේ ඌයේ පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයේ වශයෙන්ගෙන ඒ පුහුණු කරන ලෙසයි. අද ඒ අනුව භාවනාවේ යෙදුණෙමි. කාලයක් තිස්සේ ආනාපාන සති භාවනාව පුරුදු කර තිබුණු බැවින් පිම්බීම හැකිලිම සීකරන අතර ආනාපාන සතියට සීයේයි. නැවත නැවතත් පිම්බීම හැකිලිම කෙරේ සිත යොමු කෙලෙමි. බෙල්ලේ වේදනාව අතරින් පතර පැමිණියද කලින් තරම් දරුණු ලෙස නොපැමිණීම. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවයත් මේ භවයේදී නිවන් සුවය ලැබේවා. මම හිතන්නේ මේ අත්යාගේ ප්‍රශ්නේ මේ මම හිතන්නේ වරදක් නැහැ. ඒ කියන්නේ අර දැන් පොඩ්ඩක් දැන් ආනාපානේ දැන් මහතයර දිගට ගියාම මතුවෙන ප්‍රබල ප්‍රශ්නයක් තියෙනවනේ නේද? මතුවෙනවා නිරන්තරයෙන්ම ආනාපානේ කරා නම් බෙල්ලෙදීමක් එනවා. දැන් අද බෙල්ලෙදීම ටික අඩු වෙලා තියෙනවා. දැන් කර්මස්ථානයේ වෙනස් කිරීම හරහා මම හිතන්නේ පිම්බිම හැකිලීමට මාරු වෙලා කරගෙන යන්න ටික කාලයක් ඔහොම යනකොට පිම්බිම හැකිලීමට හිත හුරු වෙනවා. එතකොට මේ ඔය ගැටලු වෙනුත් ඒ කියන්නේ මුල් දවස් කීපයක් ඉතින් අර හිත දැන් බලෙන් හුරු කරලා තියෙන හින්දා ආනාපාන සතියේට එතෙන්ට පණීවි. හැබැයි නැවත ගෙනල්ලා තිබ්බහම ඔතන හිටිනවා. ඒ හින්දා ගැටලුවක් කරගන්න එපා. මම හිතන්නේ පිම්බිම හැකිලීම කරගෙන යන එක සුදුසුයි කියලා. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවෙන් පසු පර්යංකයට වාඩි වී ආනාපානසති භාවනාව කරමි. මොළදී කය ඍජුව තබාගෙන භාවනාව පටන් ගත්තත් ටික වේලාවක් යන විට හිස ඉදිරියට නැවී පහතට බර වී යයි. මෙය සෑම විටම පර්යංකයේදී සිදුවන්නකි. කුදු ගැසී ඉදිරියට කද නැමී තිබීම නිසා බොහෝ විට පිටදිගේ වේදනාවක් හටගනී. වේදනාව මෙනෙහි කර එය අමතක කර දමන්නට උත්සාහ කළද එය අපහසුකාරයකි. මේ අතරතුර හුස්ම සියුම් වී නොදැනෙන තත්වයට පත්වී කිසිවක් නැති හිස් අවකාශයක සිටින්නාක් වැනි ගතියක් දැනේ. කඳ කෙලින් කර ගැනීමට උවමනාව තිබුණත් එසේ කිරීමේදී මේ తත්වය නැති වී ආවිදෝයි සැකසිතේ. මේ తත්වය බොහෝ අවස්ථාවලදී පර්යංකයෙන් මා නැගී සිටීමට පොළඹවයි. ඔබ වහන්සේගෙන් දෙපා නැමද උපදේශක් පතමි. තෙරුවන් සරණ. දැන් මුලදී අපි ටිකක් අර ආයාස කර විදිහට අපි නිකන් හොඳට ඍජු වෙලා වාඩි වුණාට ඇත්තටම සමාහලාවට කයට පහසු ඉරියව්ව ඒකම නෙමෙයි. කයට පොඩ්ඩක් පහසු වෙන්න පුළුවන් මේ පුන් ඒ කියන්නේ අර අපි මෙහෙම ඍජු කළාම වාඩුනහම ඒක තියෙන නිකන් ආයාස කර බවක් තියෙනවා. හැබැයි අර සාමාන්‍යයෙන් අපි මේ ස්වාභාවික සිද්ධියකට හිත යොදාගෙන ඉන්නකොට කය විසින්ම යාට පහසු ඉරියවට සකස් වෙනවා. දැන් අපිට උමනාවට නෙමෙයි දැන් කය විසින්ම සකස් වෙලා තියෙන්නේ. හැබැයි ඒක ඒ ගැන අපි අවධානය යොමු නොකරන නිසා සමහරවිට නිින්ද යන්නත් පුළුවන් ඔළුව කඩාගෙන වැටෙන්නත් පුළුවන් ඒ ඔළුව කඩාගෙන වැටෙනවා ඒ වගේ පැත්තට යනවා කියන්නේ ඔන්න තීන මිද්දට වෙලා මොකද ටිකක් පහසුව වැඩි වෙලා දැන් කයට හැබැයි ඒක ඒ தත්ත්වය තේරුම් අරගෙන ඒ පහසුවේ ප්‍රයෝගී කරගෙන දැන් භාවනාව දිගට කරගෙන ගිහිලා තියෙනවා. දිගට කරගෙන ගිහිල්ලත් ඊළඟට ආනාපානේ සංසිඳිලා බොහොම හොඳ හිස් ස්වභාවයකටත් හිතපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අර කය පහසු විදිහට එයා විසින්ම සකස් වුණා. ඒක ප්‍රයෝජනට අරගෙන දිගට කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා ඔක ගැටලුවක් කරගන්න එපා. පොඩ්ඩක් අර වේදනායන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි දැන් හොඳට හිස් ඒ කියන්නේ දැන් තමන්ගේ හිත දැන් සංසිඳිච්ච මට්ටමේ තියෙද්දී ඒ මට්ටමම අරමුණු කරගෙන කය පොඩ්ඩක් කිලින් කරගන්න පුළුවන් නම් අර තියෙන සංසිඳිච්ච බව කඩාගන්නේ නැතුව ඒ කියන්නේ ඉරව වෙනස් කරා කියලා, කය පොඩ්ඩක් වෙනස් කරා කියලා අපි ඉන්න ඒ සමාහිත බවට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට ලොකු හානියක් වෙන්නේ නැහැ. දැන් සමහරලාවට හොඳට එක අරමුණක් මෙනෙහි කරමින් ඉන්නවා, බලමින් දකිමින් ඉන්නවා. හැබැයි Tamanට උවමනා වෙනවා මේ ඉරව්ව පව මාරු ගන්න. කකුල පව වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අවස්ථාවට හිත ගානට එතන තියාගෙන මේ හිත එතන තිබුණාට මෙහෙ හිමීට පරයන් මේ පරයන්කේ වේවා මොකක් හරි ඉරියව්ව වෙනස් කරගන්න පුළුවන් හැලහැප්පීමක් කරගන්න නැතුව බලන්න ඒක කළා. ඒ කියන්නේ කරලම තමයි බලන්න වෙන්නේ. දැන් මේක පොඩ්ඩක් ඉරියව් වෙනස් කරන්න ගියාම ආයි මුලටම කඩන් ගන්නවද? මුලටම භාවනාව ගියාද? ආයි සම්පූර්ණයෙන් විසිරලා ගියාද කියලා බලන්න ඕනේ. හැබැයි කාලයක් යනකොට ඉරියව් ඉරියව්වත් වෙනස් කරන්නත් පුළුවන්. අපි ඉන්න අරමුණේ වෙනසක් වෙන්නේත් නැතුව. කියන්නේ අපි හිටපු තත්වයේ වෙනසක් කරගන්නේ නැතුව, පිරිහෙන්නේ නැතුව ඉරියව්ව පවා වෙනස් කරගන්න පුළුවන්. බලන්න තමන් ඒක අත්දැකීමෙන්ම බලන්න ඕනේ, කළා බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා. දැන් හැබැයි ඊට එහාට ගිය මට්ටමක් තියෙනවා අපි හිතමු හොඳට දැන් සියල්ල සංසිඳිලා හිත හොඳට ඒක අර මේ නාම රූප ඒක මොකද්ද මේ ඇති වෙන නැති වෙන දේවල් හොඳට බලමින් ඉන්න මට්ටමක් තියෙනවා ඒ අවස්ථාවේදී අර පුළුවන් තරම් චේතනා පහල කරන්නේ නැතුව අපි හොඳට භවනාව යන අවස්ථාවක අපි ඕන්ට වඩා හිතලා එක දේව එක එක දේවල් කරන්න ගියොත් ඔන්න අපි නැවතත් අර සංසිඳිච්ච චේතනාවන් සංසිඳිච්ච විතර්කයන් අපි හඳුන්ලා දුන්න වෙනවා. ඉතින් මේ தත්වයන් තමාම තමයි අත්දැකලා බලන්න වෙන්නේ. ඒක අවස්ථානුරූපව කරන්න වෙනවා. තමන් ඉන්නේ කොයි මට්ටමේද? මේ අවස්ථාවේදී මේක මම කළොත් දැන් මේ ඉන්න හොඳට මේ අර මුකුත්ම නොකර බලන් ඉන්න අවශ්‍ය හොඳට නිකන් මුකුත්ම නොකර බලන් ඉන්න විතරක් කියලා අපි අවස්ථාවක් කියන්නේ. අන්න ඒත් මට්ටමේ නම් ඉන්නේ මොනවා වුණත් දරා ගන්න සිද්ධ වෙනවා. ඉතින් තමන් තේරුම් ගන්නව ප්‍රායෝගිකව මොකද්ද කරන්න වෙන්නේ කියලා. තව මොන හරි ඒ කියන්නේ මේ ප්‍රශ්න අහපු කෙනාට තව විස්තර මොන හරි ඕන නම් අහන්න පුළුවන්. ඇහෙන්නේ මයික් එකට කතා කරන්න. ස්වාමීන් වහන්සේ මේ පිට දිගේ තදබල වේදනාවක් එනවා. වේදනාව නතර වෙන්නෙම නෑ. ඒක ඒක වේදනාව මෙනෙහි කරලා ඒක අමතක කරලා මේ සතිය පිටවන්න බැලුවට වේදනාව නිසා මම හුඟක් වෙලාවට නැගිටිනව පරයන්කේ. හ්ම්. ඒ කියන්නේ දැන් හැමදාම ඔය වේදනාව මතුවෙනවද? බොහෝ වෙලාවට එහෙම වෙනවා ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් يعني හාන්සි පුටුවක වගේ වාඩිලා එහෙම කරලා තියෙනවද? නෑ. නැත්තම් පරයන්කෙමද ඉන්නේ? එහෙමයි. අ පොඩ්ඩක් පුටුවක වාඩි වෙලා පොඩි පොඩ්ඩක් පුටුවක වාඩිලා බලන්න මොකද මේ ඒ කියන්නේ කයට සමහර ලාවට මේ කියන්නේ පරයන්කයම හරියනවා කියලා කියන්න අමාරුයි. මුලදී ටිකක් අපි ඒක හඳුන්ලා දෙනවා. නමුත් පස්සේ ඕක ටිකක් පහසු ඉරියව්වකට හදාගත්තට කමක් නැහැ. මේ පොඩ පුටුවක වාඩිලා හේතු වෙලා වුණත් Tamanට නිින්ද යන්නේ නැත්තම් ඒ පහසුව දුන්නට වරදක් නැහැ. හැබැයි මුලදී පොඩ්ඩක් නිින්ද යන්න පුළුවන් මේ මොකද අර පහසුකම වැඩි හින්දා. එහෙම වෙනවා ස්වාමීන් වහන්සේ නිින්ද යනවා. ඔව් නිින්ද යන්න පුළුවන්. හැබැයි ටික ටික තව තව සතිය දියුණු වෙන්න දියුණු වෙන්න ඒකෙන් පවා මිදෙන්න පුළුවන්. දැන් පහසුව ගන්නවා නිදාගන්නේ නැතුව. පොඩක් හැබැයි බලන්න වාඩි වෙලා ඒ පහසුව ලබාගෙන කරගෙන යනකොට ඔය වේදනාව එන්නේ නැත්තම් ඒතෙන්ට තමයි යන්න තියෙන්නේ. වේදනාවත් එන්නේ නැතුව දැන් ඔය ඉරියව්වේ දිගට ඉන්න පුළුවන් නම් දැන් නිින්ද තමයි ඊළඟට කඩා ගන්න තියෙන්නේ. නිින්ද යන එක තමයි නවත්ත ගන්න තියෙන්නේ. ඒ නිසා පොඩ උපක්‍රමශීලී වෙන්න වෙනවා. හොඳයි. හරි අපි ඊළඟ ප්‍රශ්නෙට. අවසරයි ස්වාමීන් වහන්සේ හත්වෙනි ප්‍රශ්න ඉදිරිපත් කරනවා. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස මා සක්මන් භාවනාව කරන විට එක් වටයක් වම දකුණ යනුවෙන්ද ඊළඟ වටේ ඔසවනවා තබනවා යනුවෙන්ද ඉන්පසු ඔසවනවා යවනවා තබනවා යනුවෙන්ද මෙනෙහි කරමින් සක්මන් කරමි. ඉන්පසු පාදවලට සිත තබමින් පාද ඔසවන ආකාරයත් ගෙන යන ආකාරයත් අත්දකිමින් සක්මන් කරමි. ටික වේලාවකදී පාදවලට අධික සීතභාවයකුත් වරක උෂ්ණ ගතියකුත් ඇතිවේ. විලුඹ ලනුපැදුරේ තබන විට බරගතියකුත්, තද ගතියකුත්, පාදයේ ඔසවන විට බරගතියත්, ගෙන යන විට සැහැල්ලු ගතියත් අත්දකිමි. සමහර අවස්ථාවල සිත අතීත සිතුවිලි කරා යයි. තවත් විටක මා ඉදිරියට කළ යුතු වැඩ පිළිබඳව සිහියට නැගේ. ස්වල්ප වේලාවකින් සිතුවිලි ගලා එන බව වැටහි. නැවත පාදවලට සිත තබමින් සක්මන් කරමි. මේ මාගේ භාවනා අත්දැකීමයි. ඉදිරියට යාමට මා කුමක් කළ යුතුද යන්න පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවත් වේවා. අර මුලින් කියලා තියෙන තුනෙන් එකක් කළත් ඇති හැබැයි. ඒ කියන්නේ අපි තුනටම යන්න ඕනේ කියලා දෙයක් නැහැ. Tamanට පහසු එක. ඒ කියන්නේ හිතට පහසු දේ කරාට වරදක් නැහැ. ඒ කියන්නේ වම දකුණ කියන එකේම දිගට පැවැත්වුවත් සතිය පිහිටව ගන්න පුළුවන්. ඔසවනවා, තබනවා කියන එකේ සතිය පැවැත්වුවත් මේ සතිය පිහිටව ගන්න පුළුවන්. හැබැයි එතනින් එහාට අර ඇවිල්ලා තියෙන මට්ටම හොඳයි. ඒ කියන්නේ Tamanට හොඳට වැලි පොලවක නම් ඒකේ තියෙන රළු ගති, සිසිල් ගති, උණුසුම් ගති ඒව වැටහෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී අර අපි ඔසවනවා, තබනවා, ඔසවනවා, තබනවා කියන එකට මූලිකත්වයේ නොදී අර දැනෙන දෙයට තමයි හිත තියන්න තියෙන්නේ. ඒ දැනෙන දෙයත් එක්ක හොඳට ඒ දැනෙන දේ තුලම හිත පවත්වමින් වැඩි වැඩි වශයෙන් විස්තර දකිමින් තමයි භාවනාව කරගෙන යන්න තියෙන්නේ. ඒ සඳහා තමයි උත්සාහවත් වෙන්න තියෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ. අද පාන්තර සක්මණෙන් පසු පර්යංකයේ හිත ගතිමි. සිත සංසුන් වී ඇත. සැපසහිත නිස්කලංක බව හොඳින් දැනේ. හුස්ම රැල්ල වෙත සිත යොමු කළත් දිගටම කරගෙන යාමට බැරි බව තේරුණි. ඔළුව බර වී කන් දෙපස තද වී යයි. මම දැන් ඔහේ සිටිමි. බර බව නැති විය. නැවත සුපුරුදු සැහැල්ලු නිස්කලංක බව දැනෙන්නට විය. මගේ මොළය තුල යමක් ඇවිදී. එය කුඩා අවයවයකි. කර්සර් එකක් වගේ. ඉංග්‍රීසියෙන් කර්සර් කියලා සඳහන් මම එය නිරීක්ෂණය කරමි. එය සෙමෙන් හිස තුල සිසාරා ඇවිදී. මට කිසි අපහසුාවක් නැත. ඔහේ සිටිමි. හුස්ම ගැන සෙවීමට සිතක් නැත. අවට ශබ්ද මනාව ඇසුණත් සිත පිට නොයයි. කර්සර් එක සමග ඇවිදී. මට මෙයින් අපහසුාවක්වත් සිතේ අදහස් ගලා ඒමක්වත් නොවුන නිසා මෙය වන්නටදී ඔහේ සිටියෙමි. පැයක් පමණ මේ ආයුරින් සිදුවිය. මට නිින්ද ගියේද නැද්ද යන්න නොතේරුණි. මෙය මීට කලින් සිදුවීද නැත. නමුත් මාය අප්‍රිය කළේද නැත. ඒකාකාරී මෙව බවක් තේරුණමුත් වෙන කරන්නට දෙයක් නැති නිසා එසේම සිට පර්යංකයෙන් නැගිටි මි මෙවන් අවස් අස්ථාවර දේ සිදුවන්නේ ඇයිදැයි පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. <laughs> කර්සර් එකක් ඔලුවට ආවේ නම් කොහොමද කියලා මටත් තේරෙන්නේ. <laughs> ඒකෙන් ප්‍රශ්නයක් උන් නැත්තම් ඉතින් තමාට ඒක මගහැරලා යන්න පුළුවන්. දැන් කියන විදිහට නම් මොකෙක් ප්‍රශ්නයක් වෙලා නැහැ. අද විතරක් ආපු හින්දා ආපහු හෙට එන එකකුත් නැහැ කියලා හිතනවා. බලන්න හෙටත් ආවොත් අපි වාහනේ බලමු. මටත් එකපාරට හිතා ගන්න අමාරුයි මේ ඔළුවට කර්සර් එකක් ආවා කියන්නේ. يعني මොකක් හරි චිත්‍ර රූපයක්නේ සමහරට මෙහෙම වෙන්නත් පුළුවන්. හිත හිත එකඟ වෙනකොට යම් යම් නිකන් පොඩි පොඩි දර්ශන වගේ දේවල් එන්න පුළුවන්. ඒවා නම් ඉතින් අපි අල්ලගන්න නැතුව එහෙම අතහරින්නයි තියෙන්නේ. සමහරලාට සමත පැත්තෙන් ගිහිල්ලා යම් යම් දේවල් මතුවෙන්න පුළුවන්. ඒක වෙන්නත් ඒ කියන්නේ ඒවැයේ මූලික අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඉතින් තාම මුකුත් පූර්ව නිගමන වලට එන්න බෑ. තවදුරටත් කරගෙන යන්න අපි ඉදිරියේදී බලමු ඕකේ මොන හරි වර්ධනයක් වෙනවද නැත්නම් ඔහොම නැති වෙලා යනවද කියලා ඊළඟට බලමු. දැනට ඒකෙන් ලොකු ගැටලුවක් නැති හින්දා භවනාව දිගට කරගෙන යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද? ඔව් කියන්න බෑ ඒක තමයි. කම්පියුටර් වලට සම්බන්ධ කෙනෙක්ද දන්නේ? <laughs> කවුද දන්නේ ප්‍රශ්නේ ඇහුවේ? ආ කියන්න. ඔව්. මෑණියෝ මොන හරි මේ පරිගණක කටයුතු එහෙම මොන හරි කරන කෙනෙක්ද? අයිසි. ආ ඒක තමයි. මේ එතකොට කියන්නේ වෘත්තීය වශයෙන් කරන්නේ එහෙම දෙයක්ද? account කෙනෙක් ස්වාමීන් වහන්සේ. එහෙන්නේ. මයික් එක මෙහෙම තියාගන්න. ස්වාමීන් වහන්සේ මම account කෙනෙක් විදිහට වැඩ කරන්නේ. ඔව්. ඒකින්දම ඒ කර්ස් එක කියන්නේ නිකන් අර පොඩි නිකන් ටෝච් පොඩි පොඩි අවයවයක් කියන්නේ මට ඒක විස්තර කරන්න බෑ. පොඩි එළියක් වගේ දෙයක්ද? එහෙම තමයි සාමාන්‍යස. කියන්නේ මුලින් කරගෙන භාවනා කරගෙන ගිය විදිහ පොඩ්ඩක් නැවත විස්තර කරන්නකෝ. ආනාපානේ තමයි බැලුවේ. ඔව්. දැන් හුස්ම රැල්ලේ කියන්නේ වදින ඒ කියන්නේ ඒ ලක්ෂණ එහෙම ප්‍රකට වෙන විදිහටද ගියේ නැත්නම් ඒක තනම හිත පැවැත්වුවාද? දැන් දැන් ඊ දැන් අද එහෙම මොනවාක්වත් කරා ගන්න බෑ. අද හුස්ම රැල්ල අහුවෙන්නෙත් නෑ. මොනවාක්වත් කරන්න බෑ. මේ දවස් ටිකේ මට මම ඉස්සෙල්ලත් ප්‍රශ්නයක් ඇහුවා අර ආනාපානයයි මේ ওই පිම්බීම හැකිලිමයි මාරුවෙන් මාරුවට යන්න පුළුවන්ද මගේ අර නහය තද ගතියක් වගේ දැනෙන නිසා ඒ ප්‍රශ්නේ හැව්වෙත් මං මොකද මට ඒ දැන් මේ දවස් ටිකේ මගේ භාවනාව ඇත්තෙම හරියන්නේ නැහැ අසනීප නිසා. ඉතින් මං දැන් බලනවා කොහොමද මට මේක පිළිවෙලකට කරගන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් අදත් උදේ කරේ මං ටිකක් විතර අඩුයි අරන ආයේ තදවීම අරවා මේවා කියලා මම බැලුවට මට පොළවේ කැක්කුම හැදෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ආනාපානෙට යන්න හොඳ නැහැ. ඒ කියන්නේ මේවා ඉර වෙලා තියෙද්දී ආනාපානෙට යන එක සුදුසු නෑ. <coughs> යන්න බෑ. ඒක තමයි. ඒ පාර තමයි මම දැන් මේක අතහැරියා. හරි. ඊට පස්සේ දැන් ස්වාමීන් වහන්සේ කිව්වනේ පුරුද්දක් තියෙන කෙනෙක් පිම්බීම හැකිලිම. දැන් මම එතෙන්ට යන්න ඉස්සෙල්ලා තමයි මේක උනේ. දැන් මම ආනාපානේ ඉඳලා මම බැලුවා තව ටිකක් මේක හුස්ම අල්ලගන්න. ඊට පස්සේ තමයි මට අර දැන් දැන් යනවා මොකද්ද? එහෙනම් මට හිතෙන්නේ මේ ඒක ආනාපානෙන් නිසා ඇතිවෙච්ච දෙයක් නෙමෙයි එහෙනම්. යම්සි වෙන වෙන වෙනම හරි හේතුවක් හරහා ආපු දෙයක්. නිසා ඕක දැන් රෝගී තත්ත්වය නිසා ආනාපානෙට යන්නේ නැතුව එහෙනම් පිම්බිම හැකිලිම උත්සාහ කරන්න අනිත් එක සක්මන් භාවනාවේ යෙදෙන්න. හුඟක් ස්වාමීන් වහන්සේ එතකොට අර හති දැන් 20 ගෙනම මම මම හුඟක් කරන්නේ සක්මන් භාවනාව තමයි ස්වාමීන් වහන්සේ. මට පරයන්කේට වඩා සක්මන තමයි මට මං කැමති. يعني මට ඒක හොඳයි. හොඳයි. මට ඒ වුණාට මේ 20 එකෙන් එන නිසා මට මේ දවස් ටිකේ සක්මන මේ යන්න ඉදින්න. තුනක් යනකොටම මම හුස්ස් ගාලා සද්දේ. ඔව් මෙහි ටිකක් ඒ කියන්නේ මේ ටිකක් අර මොකක්ද ඒකට කියන්නේ මේ humidity මොකක්ද ඒක කියන්නේ? ආද්‍රතාවය වැඩි වගේ ආද්‍රතාවය වැඩිනේ. ඉතින් ඒ නිසා පොඩි ප්‍රශ්නයක් මෙහි තියෙනවා. මම ආවෙත් සනීප නැති වෙලා ස්වාමීන් වහන්සේ. ඒ නිසා මම මම දැනුත් බෙහෙත් ගන්නවා. ඒ ඒ නිසා මම දැන් ඒක එච්චර කරන්නේ මේ සැරේ. මේ මේ සැරේ වෙන දේවල් මම මේ කියන්නේ ස්වාමීන් වහන්සේ. මේ මේ දින දෙක තුනට වෙච්ච දේ මේ දැන් අර ආනාපානේ අල්ලගන්න බැරි නිසා තමයි මට දැන් අර කිසි දෙයක් උනේ නෑ වගේනේ. <laughs> ඔව්. ඇවිල්ලා කමක් නැහැ. හැබැයි මේ මෑනියු විස්තර කරන විදිහට අරක අල්ලගන්න බැරි වෙන එකක් නැහැ වගේ. ඒ කියන්නේ දැන් ඉන්න වෘත්තියත් එක්ක කරන ඒ දේවල් එක්ක කියන්නේ සෑහෙන නුවණක් තියෙන කෙනෙක් නේ. ඒ හින්දා පිම්බිම හැකිරීමට මාරු වෙන එක ලොකු ගැටලුවක් නේ නැහැ කියලා මට හිතෙනවා. ඒ හින්දා පිම්බිම හැකිරීම කරගෙන යන්න. ස්වාමීන් වහන්සේ මම ඒක එච්චර මේ මට අල්ලන්න මට පිම්බිම හැකිලිම අල්ලන්න පුළුවන් වුණාට මම ඒකෙන් දිගට යන්න මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දිගට යන්න කියන්නේ දැන් ඒකත් අර වගේමයි දැන් අපි දැන් ආනාපානේ පටන් ගන්නවා වගේම පිම්බීම හැකිලිමේදීත් පිම්බෙනවා අවස්ථාවේදී අපිට මෙනෙහි කිරීමකින් පටන් ගන්න පුළුවන්. පිම්බෙනකොට පිම්බෙනවා, හැකිලනකොට හැකිලෙනවා කියලා ඒ විදිහට යන්න පුළුවන් මේ මුල්ම මුල්ම අවස්ථාව. ඊළඟට ඒකේ හොඳට දැන් සිත පිට යන්නේ නැතුව පිම්බෙනකොට පිම්බෙනවා, හැකිලනකොට හැකිලෙනවා කියන ඒකේ හිත පවත්වන්න පුළුවන් නම් ඊළඟට පුළුවන් කියන්නේ පිම්බීම් දැන් දැන් ඔන්න කියන්නේ හිත පිට යන්නේ නැහැ. පිම්බීම් හැකිලීම් රාශියක හොඳට අකණ්ඩව හිත තියෙනවා දැන්. එහෙම අවස්ථාවේදී මේ පිම්බීමේ මුල්ම අවස්ථාවකට වගේ හිත තල්ලු කරනවා. ඒ කියන්නේ දැන් අපිට මුලින් අහුවෙන්නේ පිම්බීමේ රළු කොටස. හැකිලීමේ රළු කොටස. දැන් ඊට පස්සේ අපි උත්සාහවත් වෙනවා මේ පිම්බීම පටන් ගන්නම හරියෙන් අල්ල ගන්න. තව ටිකක් සියුම් අවස්ථාවේ ඉඳන් අපි මේකට කොහොමද යොමු වෙන්නේ කියලා උත්සාහ කරනවා. ඒකත් එහෙම කරගෙන යනකොට අන්න දැන් පිම්බීමේ එහෙම පටන් ගන්නවා කියන්නේ අපි ටිකක් පෙළඹෙනවා මේ මුළු පිම්බීමේම හිත පවත්වන්න. දැන් ඔන්න මුල් අවස්ථාවක අන්න හුස්ම ගන්නවත් එක්ක බොහොම සියුම්ම උදරයේ ඉස්සරහට පිම්බෙන ගන්නවා. ඉතින් මේ ඒකත් එක්කම හොඳට හිත සමාන්තරව පවත්වගෙන යනවා. පවත්වන්න ගිහිල්ලා ඔන්න නවතිනවා. දැන් ඒ ඒක අත්දැකීමත් ලැබෙනවා. Tamanට ඒතර පිම්බිලා යුරුනාට පස්සේ ඔන්න නියන් තද ගතියක් වගේ දැනෙනවා. ඒ ඔක්කොම අත්දකින්නවා තමන්. ඊළඟට ඔන්න නැවත හිමීට ඔක හැකිලෙන්න පටන් ගන්නවා. ඒ හැකිලෙන මුළු ක්‍රියාදාමයත් එක්කම ඒ මුළු ක්‍රියාදාමයත් එක්කම ගානට සමාන්තරව අර කැමර එකක් තියන් ඉන්නා වගේ තමන්ගේ හිත එකත් එක්කම නිරීක්ෂණය කරනවා. මේ මුළු කාර්යාවලියම කාර්යයම නිරීක්ෂණය කරනවා. එතකොට මුළු පිම්බීමේ මුල මුලැමැදාගත් බලනවා, හැකිලීමේ මුලැමැදාගත් බලනවා. මේක කරගෙන යන්න එතකොට ඕක තව තව ඉන් එහාට ගෙනියාවියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මට හිතෙනවා මෑණියන්ට තියෙන ඔය පීනස් තත්ත්ව මේ ඔක්කොමත් එක්ක මේක මං හිතනවා පහසු වෙයි කියලා. ඒක තමයි. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ නවවෙනි ප්‍රශ්න ඉදිරිපත් කරනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආශ්වාසය ප්‍රාශ්වාසය පිළිබඳයි. මම ආශ්වාස ප්‍රාශ්වාස කරන විට ආශ්වාසයේ හා ප්‍රාශ්වාසයේ අතර හිස්තැනක් ප්‍රාශ්වාසය කරන විට ප්‍රාශ්වාසය අතර හිස් තැනක් නිරීක්ෂණය කරමින් ආශ්වාස ප්‍රාශ්වාස කළමි. මෙහිදී මා අද්දුටුවේ ආශ්වාසය ප්‍රාශ්වාසය අතර හිස් තැන ප්‍රාශ්වාසය හා ආශ්වාසය අතර හිස්තැනට වඩා වැඩි බවත් ප්‍රාශ්වාසය හා ආශ්වාසය අතර හිස්තැන ප්‍රාශ්වාස ආශ්වාසයේ හිස්තැනට වඩා අඩු බවය. මෙසේ නිරීක්ෂණය කරමින් ආශ්වාසයේ ප්‍රාශ්වාසය කරන විට ක්‍රමයෙන් ආශ්වාසයේ හිස්තැන ප්‍රකට වෙමින් දිගටම පැවති අතර පසුව ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ නොදැනී යන තත්යකටපත් විය. නමුත් කයේ පුස්පහත් වීම නිරීක්ෂණය විය. දැන් සිතේ සිතුවිලි නැත, නිදිමත නැත, කම්මැලි කමක්ද නැත, ආලෝකයක්ද නැත, අඳුරක්ද නැත. ඒ සංසිද්ධිය දෙස පැයක් පමණ කාලයක් බලා සිටියෙමි. ඉදිරියට යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා. පොඩ්ඩක් මේ කවුද දන්නේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. <laughs> හොඳයි මේ දැන් ඔක හැම පරයන්කේම ওই தත්ත්වය තියෙනවද? සයින්හන්ස මං ඉදිරිය ඉඳන්මත් ඔක පුරු කරා. ඔව්. මට ඒක සමහර දාට පරියන්ක වලට ඉන්නේ නැහැ. ඔව්. නමුත් බොහෝ විට ඉන්න පුළුවන් එහෙම. එමට්ටම් පවත්වන්න පුළුවන්. පවත්වාගෙන යන්න පුළුවන්. අර සිතුවිලිත් නෑ. ඒ නාසිකාග්‍රේ දිහා බලාගෙන ඉගෙන ඉස්සල වුණාම ඒ දිහාම බලාගෙන ඉන්න පුළුවන් මට. නිදිමතක් නෑ. ඔව්. එහෙම ඉන්නකොට සිතුවිලි එහෙම එන්නෙත් නැද්ද? ආවහම සිතුවිලි එන්නේ නෑ. ඉන්නාවත් ඒක එකපාරටම යටපත් වෙලා යනවා. ඒක මතුවෙන්නේ නෑ. මගේ අර අවධානය තියෙන්නේ මේ හුස්ම දැල්ලාපු දීපු තැනටනේ අනාසිකාග්‍රේටනේ. ඒ අර සංසිඳිච්ච ස්ථානයේ දිහා මම බලාගෙනම ඉන්නවා. එතකොට සක්මන් භාවනාව කරන විදිය කියන්න බලන්න. සක්මන් භාවනාවේදී මම දැන් සක්මන් භාවනාව කරන්නේ පාදයට හිත තියාගෙන යනවා. මට දැනෙන දැන් අර මුල් ටික කරන්නේ නැහැ. මුල් කියන්නේ දකුණ වම ඔසවනවා, තබනවා නැහැ. ඔසවනවා, ගෙනියනවා, තබනවත් නැහැ. මම සක්මණේ එහා මෙහා කීප වරක් වේගෙන් ගිහලා ඊට පස්සේ සක්මන් භාවනා කරනකොට දැන් මට දැනින්නේ මේක අර අපි පොඩි කාලේ අර ඇල්පෙනෙන්තිකල් අර රූකඩ හදලා කරකවන්නේ. ඒ වගේ දැනෙනවා පාද දෙක මගේ ගමන් වේගය අනුව ශ්‍රේණියෙන් එහා මෙහා මාරු වෙනවා. හැම වෙලෙම එක පාදයයි පොළොවේ තියෙන අනිත් පාදයේ සෙවල බව තේරෙනවා. මම කරන දෙයක් කියලා හිතෙන්නේ මට මේක නිකම් මේ ක්‍රියාවලියක් නේ මේ කෙරෙන්නේ මෙතන. ඒ විදිහට මට ඒක සතියෙන් කරන්න පුළුවන් මුගක් වෙලා. ඒ පැයක පමණ කාලයක් මම සක්මනේ යෙදෙන. ඒ දිල තමයි පරයන්කට වාඩි වෙන්නේ. හොඳයි. දැන් එතකොට අනිත් එදිනෙදා කටයුතු කරද්දි කොහොමද හිතන්නේ? ඒ එදිනෙදා කටයුතු කරද්දි මම ඔබ වහන්සේගෙන් අහන්නත් හිතිය ඒක. අර කියනවනේ ඒ ක්‍රියාවට සිත යොදවන්න කියලා. දැන් මං ගෙදර වැඩ කරනකොට ගේ ඇතුලේ හා මෙහා යනකොට පාදයට හිත තියලා යන්නේ. කඩේට ගියත් යන්නේ එහෙමයි පාදයේ කෙරෙහි සිත අවධානය යොමු කර යටිපතුලට ඊළඟට ඒ රෙදි හෝදන කොට වුණත් මං ඒ ඒ රෙදි හෝදන ඉරියව්වේ නාන කොට වුණත් වතුර වැටෙන දැන් එතකොට මේ හිත නිකන් තියෙන්නේ නිකන් හදවත දිහාට ඇවිල්ලා වගේද ඔව් ඇවිල්ලා වගේ හිතත් ඔව් හිතයි හදවතයි ඒකට එකක් වෙලා තියෙනවා එකක් වෙලා වගේ මට ඒ කටයුතු කරනකොට පේන්නේ නිකන් දැන් මෑණියෝ කොච්චර කල් විතර භාවනා කරනවද මං 2013 ඉඳලා එනවා 2015 16 එහෙනම් ඒ කියන්නේ මේ දැන් ටිකක් කෙලස් සෑහෙන යටපත් වෙලා තියෙන්නේ. දැන් ඔය කියන්නේ විතර්ක එන්නේ නැහැ. ඇතුළත කතාව සම්පූර්ණයෙන් නැවතිලා වගේ තියෙන්නේ දැන්. කියන්නේ මේ කියන්නේ එක එක දේවල් ඔස්සේ දැන් හිත යන්නේ හිත දැන් නිකන් gedet ඇවිල්ලා වගේ ඉන්නේ. දැන් ඔය ඔය ඔය මට්ටම තමයි දැන් මේ කියන්නේ තමයි gedera කළගන්න මේ හිතේ gedera කරගන්න ඔය මට්ටම. දැන් දැන් නැවත අරමුණු හොයන්න යන්න එපා. දැන් මෑණියෝ ඇවිදිනකොටත් අර කිව්වනේ මොකද්ද මේ එක එක ඒවා අරමුණු කරගන්නවා කියලා. අරමුණු නොකරගෙන මෙතෙන්ටම හිත තියාගෙන ඉන්න. ඒ කියන්නේ මේ ආය අලුතෙන් අරමුණු හඳුල්ලා දෙන්න අවශ්‍ය නැහැ. එහෙමයි. මොකද දැන් හිත අරමුණු වලින් තොරව ඉන්න දැන් පුරුදු වෙලා තියෙනවා. එහෙමයි. ඒ අරමුණු වලින් තොරව විතර්ක වලින් තොරව ඉන්න ස්වභාවය අරමුණුත් එක්ක ඉන්න ස්වභාවයට වඩා බොහොම ප්‍රබලයි. බොහොම වටිනවා. නිසා මේ ඔය මට්ටමේ යන්න දැන් අර ඒ හිත නිකන් ගෙවදිලා වගේ, ගෙට වැඩිලා වගේ ඉන්න තත්ත්වය තියෙනවානේ. ඒක දැන් Tamange ස්වභාවික බව කරගන්න. ස්වභාවික විවේකී තත්ත්වය දැන් අහුවෙලා තියෙන්නේ. දැන් දැන් Tamanට භාවනා මෙතෙක් භාවනා කිරීම හරහා ඔන්න දැන් හිතට හම්බෙලා තියෙනවා විවේක ස්ථානයක්. කෙලෙසුන්ගෙන් තොර විවේක ස්ථානයක් දැන් හිතට හම්බෙලා තියෙනවා. අන්න ඒක දැන් ඔය බුදුරජාණන් වහන්සේ හරිය ලස්සනට විස්තර කරනවා ඔය මේ ධම්මපදයේ හැම අර තමන් මේ يعني භවනාවක් කරහා යම්සේ මේ විශේෂයෙන් විපස්සනාවක් කරහා අර රැළ ගහන්නේ නැති දිවයිනක් හදාගත්තා වගේ දැන් මේ කෙලසුන්ගෙන් තොර දිවයිනක් දැන් හැදිලා තියෙන්නේ. දැන් මේ දිවයින පදනම කරගෙන දැන් බොහොම විවේකීව තව තව බොජ්ජංග ධර්ම දිනු කරන්නයි තියෙන්නේ. දැන් සෑහෙන මට්ටමකට ඉන්ද්‍රිය ධර්මයන් දිනුනලා බොජ්ජංග මට්ටමකට වගේ ඇවිල්ලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ අර විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති. ඒ විදිහට හැම බොජ්ජංග ධර්මයේම බොහොම විවේකීව. දැන් මේක තමයි පදනම. මේක තමයි දැන් ආයි දඟලන්න යන්න අවශ්‍ය නැහැ. දැන් හොඳට හිත දන්නවා මෙන්න මෙතෙන්ට ගියා නම් දැන් මට නිදහසක් තියෙනවා. ඉතින් ඕන ඕන වෙලාවක දැන් ඔතෙන්ට යන්නත් පුළුවන්ද? පුළුවන්. පුළුවන් නේ. ඒ කියන්නේ දැන් ෂණීකව මෙතෙන්ට යන්න පුළුවන්. ඔව් දැන් එහෙම ඉන්නකොට කකුලක් රිදුනා කියලා ඉරියව්ව මාරු කරාට අර අර අරක වෙනස් වෙන්නේ නැහැ. බොහොම හොඳයි. ඔය මට්ටම පදනම කරගන්න හිතට හිතට හිතේ නිවහන ඔය தත්ත්වේ කරගන්න. ඔතන ඉඳගෙන බොහොම හොඳට නැවත තමන්ගේ සතිය මේව කරනවා සතිය මේව කරනවා කියලත් අර අරමුණු හඳුල්ලා දෙන්න යන්න එපා. එහෙමයි. දැන් මෙතන තියද්දි ඔන්න තද ගතිය අනම්මනම් ඒව බලන්න යන්න එපා. කොහොම නිකන් අරමුණු වලින් තොර බවම තමයි සතිය වෙන්නේ දැන්. දැන් දකිනවා. දැන් සක්මන් භාවනා කරද්දී දැන් මේ රූප දකිනවා අරමුණු ගන්නෑ. නිමිති ගන්නෑ දැන්. වටපිට බල බල වුණත් යන්න පුළුවන්. අහුවෙන්නේ නැහැ. රළු විදිහට අර හිත දැන් අරමුණු ග්‍රහණය කරන්නේ බලන්න එකක් කළා. නිකන් දැන් සාමාන්‍යයෙන් අපි සක්මන් භාවනාව කියද්දී අපි කියන්නේ හොඳට ඉස්සරහා මේ වටපිට බලන්නේ නැතුව ගාන පැත්තක් විතර බලන්න යන්න කියලානේ. දැන් බලන්න නිකන් වටපිට බල බල ඇවිදලා. එහෙමයි සාම. බල බල ඇවිදලා බලන්න මේ අරමුණු ගන්නවද කියලා. දැන් නිමිති ගන්නවද කියලා බලන්න. එහෙම ගන්නවා නම් තාම තව ඒ කියන්නේ මදි. ඒ කියන්නේ දැන් වටපිල බැලුවත් නිකන් අහුවෙන්නේ නැති නිමිති ගන්න නැති ස්වභාවයට දැන් ඕක තව තව දිනු කරන්නයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සම්පූර්ණ අරෝප සමාධිය තුල කිසිදු සිතිවිල්ලක් හෝ වචනයක් නොපැමිණේ. පූර්ණ වශයෙන් සිතේ සහ කයේ සංසිඳීමක් දැනේ. ඒ දැනෙන තැන ඊතා තියුණු සක්‍රීයභාවයකින් පවතී. මොනම විදිහකින්වත් නොදන්නා අනුශය වචන නැතුව එනම් රූප නැතුව එළියට එමින් තිබේ. මේ අනුශය ධර්මයම පූර්ණ වශයෙන් ඉඩදී ඇත. එතනදී අනුශය එළියට එන්නේ සංවේදනා කම්පන චංචල වශයෙන් බව මේ අසන්නාට පැහැදිලිය. එහෙත් අරුප සමාධියේ සිටියදී පැමිණෙන අනුශය ධර්මවලට රූප සහ වචන හරහා එළියට පැමිණිය හැකිද? එසේම එලෙස එනම් රූප සහ වචන හරහා වන්නේ වන්නේ නම් එතන සංස්කාරයක් සහ විදීමක් සිදුවේමය. එබැවින් මේ අසන්නාහට මොන තරමකින් මේ අනුශය ධර්ම දැකගත හැකිදැයි පැහැදිලි කර දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒකත් ප්‍රශ්න කරන්න වෙනවා මේ පොඩ්ඩක් කියන්න මේ කාගෙද දන්නේ නැහැ. කවුද ඉන්නේ? හරි. මහත්තයා පොඩ්ඩක් කියන්නකෝ මේ අරූප කියලා කියන්නේ එතන මොකද්ද මහත්තයා දකින්න තත්ත්වේ? ඊළඟ සරණයි සරණයි. ඔව්. මේ මම මෙතන අත්දැකීම කියලා කියන්නේ ඇත්තටම මේ මගේ මම භාවනා කරන ඉති ඔව් මට මේ මගේ ප්‍රධාන අරමුණ ආනාපානයි. ආනාපානයේ බොහොම සියුම් වෙලා හිමින් හිමින් ඒක සියුම් වෙලා යනවා. ඒ කියන්නේ කය සංසිඳීම යනවා. හරි. ගිහිල්ලා මේ දෙකේම අවසානයක් තියෙනවා. මොකද තේරෙන්නේ නැහැ දැනෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ දැනෙන්නේ නැහැ. ඊට පස්සේ මේ එන්නේ එතන තමයි මම අරූප කියලා කියන්නේ මම ලැස්තුනේ. ආහා. ඉතින් එතනදී ස්වාමීන් වහන්සේ මම එහෙම ඉන්නකොට මොකක් එහෙම ඉන්න පුළුවන්. මොකුත් තේරෙන්නේ නැහැ කියන්නේ දැන් කයට මොකුත් දැනෙන්නේ නැද්ද ඒලාවේ? ඇත්තටම මේ දැන් කය කයේ ස්වභාවය දැන් මේ මේ කයේ තියෙන මේ මේ මේ ෂේප් එක නෑ. හහ හරි. දැන් හිතට හිතුවේ එනවද? සිතුවේ එන්නේ නැහැ. සිතුවේ එන්නේත් නැහැ. සිතුවේ එන්නේත් නැහැ. එන්නේ. හහ. ඊට පස්සේ ඒ කියන්නේ දැන් ඔය හොඳට සිත සංසිඳිලා මේ ආනාපාන සතියෙන් යනවා. හිත සංසිඳෙනවා. <clears throat> සිතුවේ එන්නේත් නැහැ. වෙන අරමුණු මොකුත් නැහැ. දැන් නිකන් මොනවා මොනවා ආවත් ඒක එහෙම යනවා. අල්ලගෙන. ඉතින් එතනදී ඇත්තටම මම බලලා තිනවා මේ ඒ මම ගොඩක් වෙලා තේ ඉඳලා තිනවා ඉරපුවාම මේ මේ බොහොම හිමින් සංවේදනා තේරෙන තැන තියෙනවා. හරි. ඒ රස්නෙට සීතලට තේරෙනවා. ඒක මෙහෙම හරහා යනවා. හරි. ඉතින් එතනදී මම අර අනුසේ ඊයේ අර මම ඉතින් මේ මේ මේ මම ප්‍රශ්නෙට සම්බන්ධ කරලා මම ඇහුවේ. ඔව්. එතනදී ඇත්තටම මේ දැන් මහත්තයාගේ අනුසය සෑහෙන්න ගිහිල්ලා තියෙන්නේ. දැන් ওই මට්ටමේ හිතුවිලි වලින් තොරව සෑහෙන ඉන්නවා කියන්නේ අ කියන්නේ පර හුඟක් මෙහෙම ප්‍රශ්නයක් වෙනවා. පරයන්කේට වාඩුණාම හුඟක් වෙලාවට දැන් අපි සෑහන කාලයක් භාවනා කරනකොට පරයන්ක වෙලාවේදී අනු දැන් මුලදී පරයන්ක වෙලාවට ඔක්කොම සිතුවිලි එනවා. හරිද? පරයන්ක වෙලාවට සෑහෙන සිතුවිලි එන්න ගන්නවා, කරදර වෙනවා. ඉතින් සෑහන කාලයක් භාවනා කරන්න කරන්න කරන්න කරන්න ඔය ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා හිස්සලා දැන් පරයන්ක වෙලාවට එන්නේ නැති වෙනවා. එයි. හැබැයි දැන් එදිනදා වැඩ කරද්දී එනවා හැබැයි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මහත්තයාට තියෙන්නේ දැන් දැන් දැන් හරියට නිකන් යුද්ධයක් කළා. දැන් යුද්ධේ කරන්න ගියාම දැන් අපි තුමු ත්‍රස්වාදීත් එක්ක මොන යුද්ධයක් කරනවා. සතුරොත් එක්ක යුද්ධයක් කරනවා. දැන් අපි කළා කළා කළා කළා දැන් සෑහෙන ගහලා තියෙන්නේ දැන්. දැන් පේන්න නැහැ. හැබැයි හැංගිච්ච කට්ටිය තාම ඉන්නවා. ඒවා මේ නිකන් එළියේ පේන්නේ නැහැ. ඒවා දැන් නිකන් කට්ටිය හැංගිලා ඉන්නේ. අපි නිකන් මේ වෙන වෙන දේවල් කරද්දි තමයි අන්න ඒගොල්ලන් හඳුනගන්න වෙන්නේ. දැන් අපි කෙලින්ම අපි තුවක්කුව අරන් ගිය වෙලාවට කවුරුත් එන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් ඉඳන් මූණට ඇවිල්ලා ගහන්නේ නැහැ දැන්. දැන් මහත්තයා සෑහෙන කොච්චර කල් කරනවද භාවනාව? ඔව් සාමාන්‍යයෙන් මේ මම ඉස්සෙල්ලා දැන් මාර්තුලත් මම වැඩසටහන සහභාගී වුණා. ඊට ඉස්සෙල්ලා මම පොඩ භාවනා කරලා තියෙනවා. හොඳයි. එතකොට මේ බලන්න එතකොට සක්මන් භාවනා කරන කරන්නේ කොහොමද? සක්මන් භාවනා කරද්දිත් මේ මට මේ සාමාන්‍ය මම මෙහෙම බලා ඉද්දි ඔව් සක්මන ඉබේ සිදු වෙනවා. හරි. එතනදිත් ඇත්තටම සක්මන ටිකක් වෙලා ගියාම මොනම හිතේවත් එන්නේ හරි. එතකොට අරමුණක් කොහෙද තියෙන්නේ? හිත කොහෙද තියෙන්නේ? අරමුණ කෙලින්ම තියෙන්නේ මේ දැන් සක්මනේ නම් ගැටෙන තැන. මොකද? ගැටෙන තැන. ගැටෙන තැන. හා හා. හරි. ඒ ඒකෙත් වෙනස්කම් තියෙන සිව් වෙනස්කම් ඒවත් වෙනස් වෙමින් තමයි තියෙන්නේ. වෙනස් වෙමින් තියෙනවා. තාම ගැටෙන තැන ගැටෙන තැනට හිත හොඳට හදට තදට යනවා. තියෙනවා. ඒක ඇත්තටම මම ඒකෙදී අර වැලි කැටේ පවා තේරෙන ගතියක් තියෙනවා. හරි. දැන් ඒ කියන්නේ තාම කියන්නේ අඛණ්ඩව සතිය පවත්වන්න පුළුවන්. හරිනේ. ඊළඟට දැන් මේ අපි වැලි පොළවේ සක්මන් කරද්දී නම් ඒ රළු ගතිය දැන් හොඳට හිතට දැනෙනවා. ඒ රළු ගතිය තුලම හිත පවතිනවා. හරි. හරි. එහෙමනම් තව යන්න තියෙනවා. තව මේ සක්මන් භාවනාව ඔහොම කරගෙන යන්න. ඔහොම කරගෙන යද්දී ඔය රළු ගතියේ ඒ තරම් හිතට මේ නිකන් ඉන්ට්‍රස්ට් එකක් නැති ගතිය, ඒ රළු ගතියට හිත යන්නේ නැති නිකන් බොද වෙච්ච වගේ ස්වභාවයක් නැතුව අරමුණෙන් තොරව හිත පවතින මට්ටමකට එන්න තියෙනවා. ඔහොම තව දිගට කරගෙන යන සක්මන් භාවනාව. දැන් පරයන්ක භාවනාව සෑහෙන මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. සක්මන් භාවනාවෙන් දැන් තව ඉස්සරහට යන්න තියෙනවා. එහෙම යද්දි දැන් ඔය අරමුණු දැන් මහත්තයා දැන් කියා කිව්වනේ දැන් මෙහෙට යනකොට තාම හොඳට වැලි කැටවල තියෙන රළු ගති, තද ගති ඔක්කොම ටික දැනෙනවා. සමහරවිට ස්වාමීන් වහන්සේ අරමුණෙන් තොරව මේ මේ නිකම් මේ විදින ස්වභාවයත් එහෙම තේරෙනවා තියෙනවා. අන්න හරි. අන්න එතෙන්ට ආවොත් ආයි බලන්න යන්න එපා. එතෙන්ට ආවොත් රළු ගතිය අනම්මනම් බලන්න යන්න එපා. එතෙන්ට ආවම නිකන් යන්න. නිකන් හිතට දැන් නිදහසක් දෙන්න. දැන් මේ නිකන් අර දැන් ප්ලේන් එක පොළොවේ ගිහිල්ලා දැන් උඩට ඉස්සුවා වගේ. ආයි පොළොවට දැම්මොත් විනාශයිනේ ඒ වගේ. දැන් තියෙන්නේ උඩට ඉස්සුවට පස්සේ උඩට උස්සලා අරමුණු නැතුවම යන්න දෙන්නයි තියෙන්නේ. දැන් බලන්න මුලදී අරමුණු අවශ්‍යයි. පොඩ්ඩක් දෙනවා. දීලා ඊට පස්සේ ගාන්ට උන්න අරමුණු වලින් තොරව යන්න ගත්තා පස්සේ හිමීට හැම යන්න දෙන්න පරයන්ක භාවනාවේදී මුකුත්ම එන්නේ නැත්නම් අරමුණු එන්නේත් නැත්නම් අරමුණු වලින් තොරව මේ එන්නේ නැත්නම් ඒ කියන්නේ ඒකෙන් කරන්න පුළුවන් සෑහනයක් දැන් කෙරලා තියෙන්නේ දැන් ඔය එදිනදා වැඩවලදී බලන්න දැන් එදිනදා වැඩවලදී බලන්න Taman පුළුවන් ද ඔය අරමුණු වලින් තොරව හිත පවත්වන්න දැන් විවේක බවක් දැන් Tamanට තේරෙනවනේ. ඇත්තම සොයනද මම අර මේ දැන් මේ මොන හරි වැඩක් කළා මේ පිට බලද්දී මේ කිසිම දෙයක පැටලෙන ස්වභාවයක් හිතේ තියෙනවා. පැටලෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. හොඳයි. එතකොට අර දැන් මෑණියන්ගෙන් ඇහුවා වගේ දැන් මහත්තයාට නිකන් හිතෙන්නේ හිත කොහෙ තියෙනයි කියලාද? නැහැ හිත මෙතන. ඇත්තට මෙහෙම. ඇත්තට මෙතන තියෙනවා වගේ තේරෙනවා. right. එහෙනම් අර මෑණියන්ගේ தත්වයම වගේ දැන් මහත්තයාට ඇවිල්ලා තියෙනවා. සෑහෙන මට නම් තේරෙන විදිහට. දැන් ඕන වෙලාවක වැඩක් කරගෙන ඉන්න අවස්ථාවක පවා ඇවිදිනකොට පවා හිතුනොත් ටක් ගාලා මෙතෙන්ට යන්න පුළුවන්ද? එහෙම පුළුවන් නේ. පුළුවන්. අනිත් එක මේ අරමුණේ දැන් මේ ආසනේ වුණත් මට මේ කකුල මේ එහෙම අයින් කළා ආයෙතිබත් හිතේ කැඩෙන්නේ. කැඩෙන්නේ මෙතන තියාගෙන ඒක කරන්නත් පුළුවන්. නිකන් විවේක බවක් දැන් හිත ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. එහෙම තියෙනවා. රයිට්. එහෙනම් එහෙනම් දැන් අර අර උත්තරේම තමයි දෙන්න තියෙන්නේ. මේ අර උත්තරේමයි දෙන්න තියෙන්නේ. දැන් ඒ කියන්නේ Tamanටත් තේරලා තියෙනවා. දැන් කියන්නේ අපේ හිත කියන්නේ නිකන් බොහොම සංසිඳිච්ච බවක්. හරිම සංසිඳිච්ච බවක් මේ හිත කියන්නේ. අපි මේ ආගන්තුකව එන දේවල් නිසා තමයි මේක කැළඹෙන්නේ. ඔක හරි ලස්සනට බුදුහාමුදුරු විස්තර කරනවානේ අර පබස්සර මිදම් භික්කවේ චිත්තං ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිත්තං. එහෙමනේ කියන්නේ බුදුහාමුදුරුව නේද? මේ ආගන්තුකව එන උපක්ඛලේශ ධර්මයන් නිසා තමයි මේ හිත කෙලෙසෙන්නේ. එහෙම නැත්නම් මේකේ තියෙන්නේ බොහොම හරි මේ තිති බවක් මේකේ නිකන් අර පවතින ස්වභාවයක් තියෙන්නේ. පවතින ස්වභාවයක් කියන්නේ මේ දිගට ආත්ම ගණන් පවතින එක නෙමෙයි. නිකන් සංසිඳිච්ච බවක් තියෙන්නේ. මම අර එදත් කියපු උපමාව මම අද පොඩ්ඩක් මතක් කරගෙනත් ආවා. බුදුරජාණන් වහන්සේ මේ විස්තර කරනවා තව ප්‍රශ්න හුඟක් තියෙනවද? නෑ නේද? නෑ මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා හරි ලස්සන ගාතාවක් එනවා අර තුවටක සූත්‍රයේ මජ්ජේ යථා සමුද්දස්ස ඌමිනෝ ජායති තිතෝ හෝති එවං තිතෝ අනේජස්ස උස්සදං බික්ඛු න කරෙය්‍ය කුහිංචි කියලා. හරි ලස්සන ගාතාවක් මේ දැන් කියන්නේ අර එදා කිව්වා වගේ මේ අපේ සාමාන්‍ය පුහුණු නොකරපු පෘථග්ජන බොහොම කියන්නේ ලාමක හිත නිතරම කැළඹි කැළඹි තියෙන්නේ. මේ මුහුදු රළ වගේ. මුහුදු රළ දැන් ගම් බලන්න දැන් ඔය මුහුදු රළ පා ගන්න ගියාම මේ මුහුදු වෙරළේ රළ නිතරම එනවා, ගැටෙනවා, සද්ද නගනවා, පෙන බිඹුළු දානවා, බොහොම ഘോഷාකාරී. නමුත් දැන් මුහුද මැදට ගියාම ඒ මුකුත් නැහැ. මුහුද මැද තියෙන්නේ බොහොම සංසිඳිච්ච බවක්, නිසංසල බවක් තියෙන්නේ. ඒ නිසංසල බව තමයි ඔය දැන් අත්දැකලා තියෙන්නේ. දැන් මේ හිත තියෙනවා, හිතුවිලි මුකුත් නැහැ. හිතුවිලි ආවත් නිකන් ඒගොල්ලෝ ඔහේ යනවා. මේ සංසිඳිච්ච බව තියෙනවා. දැන් මහත්යටත් ඒ සංසිඳිච්ච බව අහුවෙලා තියෙනවා. දැන් ওই සංසිඳිච්ච භවයේ හිටියට හැබැයි තාම අනුසය තියෙනවා. දැන් වෙන වෙන දැන් දැන් ওই ටික අල්ලගන්න තියෙන වැඩ කරද්දි. විවිධ විවිධාකාර මේ වෙනත් අරමුණු එක්ක ඉඳද්දි දැන් බලන්න නිකන් ඔය ගෙදර කට්ටියත් එක්ක ඉඳද්දි යාළුවෝ මිත්‍රයෝ එක්ක ඉඳද්දි තමන් අකමැති දේවල් එක්ක ඉඳද්දි දැන් එන්න ගන්නවා. ඔන්න ආයි අනුසය එඩිට් දානවා. එතෙන්දි බලන්න කොහොමද තමන් අහු වෙනවද නැද්ද කියලා. දැන් එන චිත්තානුපස්සනාවකට යන්න තියෙනවා. හොඳයි. එතන ස්වාමීන් වහන්සේ මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තට මේ අනුසේ රූප රූපහර එළියට එළියට එන සහයක් තියෙනවා. රූප කියන්නේ මේ සිතුවිලි හරහා කියන්නේ. අනිවාර්යයෙන්ම සිතුවිලි හරහාම තමයි එළියට එන්නේ. ඒතර ඇත්තටම ස්වාමීන් වහන්සේ එතන සංස්කරණයක් වෙලා නැද්ද කියන්නේ? නෑ ඒ කියන්නේ එළියට එනවා එළියට ඒ කියන්නේ සංස්කාර මොකක්ද ඒ කියන්නේ? අනුසය වල සක්‍රීය අවස්ථාව තමයි සංස්කාර කියන්නේ. මේ අනුසය තියෙනවා කියලා ඕක මේ මේ නිකන් බීජ වශයෙන් තියෙනව නෙමෙයි අපේ අර පුරුදු කරපු පුරුදුනේ ඔය ඔක්කොම ඉතින් අපේ හිතට යන්න අරමුණක් නැතුනහම අර පරණ පුරුද්දක් ඇදලා ගන්නවා. ඉතින් ඒවා සිතුවිලි වශයෙන් එළියට එනවා. ඉතින් ඕවා එහෙම්ම එළියට ඇදලා දානවා අපි. ඒ කියන්නේ ඕවා යන්න අරිනවා. අපි මගේ කරගන්නේ නැහැ. ඉතින් එළියට ඇදලා දාන්න ඇදලා දාන්න ඕක හිස් වෙනවා. එතන ආයෙ හිත බොහොම තැම්පත් වෙනවා. දැන් මෙයා දන්නවා මේ විපස්සනා හරහා තේරුම් ගිහිල්ලා තියෙනවා. මේවා ඇති වැදගත්කමක් නැහැ. මේවා මගේ නෙමෙයි. මට ඇති මගේ මම නෙමෙයි මේවා එකක්වත්. කියලා තේරුම් ගන්න තේරුම් ගන්න මේවට දෙන අර අගය අඩු වෙනවා. ඒවා නිකන් හිස් බොල් දේවල් බව තේරෙනවා. තේරෙන තේරෙන මේක නේ හිස් වෙලා යනවා. නිකන් අර මඩවලක් හිස් කරනවා වගේ දැන් හිස් කළා හිස් කළා හිස් කළා දැන් මුකුත් නැහැ. දැන් හිත දැන් බොහොම කූල් එකේ තියෙනවා දැන්. සරලව සංසිඳලා තියෙනවා දැන්. එතන ඉඳන් දැන් ආයි බලන්න ඕනේ අනිත් වැඩ කටයුතු කරද්දී කොහොමද කෙලස් එනවද ගැටෙනවද රාගේ එනවද ද්වේෂේ එනවද ඊර්ෂාවන් එනවද අන්න ඒ එන වෙලාවට එතන එතන ආය අතල්ලා දාන්න ඕනේ. සෝරේ එතන මට තුටි ගැටලුවක් තියෙනවා මේ. එතන මේ සිත්විලි එනවනම් ආය අරූපයේ මේ කියන්නේ සමාධිය පොඩි ආයේ පෙරිල වගේ තියෙනවා දැන් මෙහෙමයි. දැන් මහත්තයා දැන් ටිකක් ඔය අල්ලන් ඉන්නේ දැන්. ඔව්. මේකම තියෙන්න ඕනේ කියලා එකක් තියෙන්න දැන්. එහෙම එකක් නැහැ. ඕක අල්ලගත්තොත් උතර ආය උපාදාන කළා වෙනවා. මේක හරි ඇත්තනම බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ මහා පුදුම දෙයක්. ඔය එකක්වත් අල්ලගන්න යන්න එපා. <laughs> බුධාඳුරෝ එකක්වත් දැන් ඕක දැන් උපයෝගී කරන්න ඕනේ මහත්තයා දැන් දැන් ආයුධය හැටියට. දැන් දන්නවා මේක තමයි තියෙන්න ඕනේ. දැන් සිතුවිලි ආවොත් ඒ අවස්ථාවේදී ඒ ටිකට එහෙම අතල්ලා දාලා. මේක ග්‍රහණය කරන්න යන්න එපා. මේ ග්‍රහණය කරොත් ඒකට අහු වෙනවා. <laughs> ඔක්කොම අතරින දහමක් මේ බුදුහම කියන්නේ මේ එකකටවත් අහු වෙන්නේ නැහැ. එකකටවත් එකක්වත් අල්ලගන්නේ නැහැ. සම්පූර්ණයෙන් අතහරිමින් යන මාවතක් තියෙන්නේ. ඒක අතින් හරි සුන්දරයි. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ අර මේ දැන් ඔය විපස් මොකද්ද සතිපට්ඨානේ පවා කියන්නේ? අ අ මොකද්ද? ම්ම් අනිශ්චිතෝච විහෙරති. එකක්වත් මේ නිශ්‍රය බදා ගන්න අල්ල ගන්න යන්නේ අනිශ්චිතෝච විහෙරති. අන්තිමට එන්නේ මොකද්ද මේ නචකින්චි ලෝකේ උපාදීද මේ ලෝකේ කිසි දෙයක් අල්ලගන්න තමන්ගේ හිතවත් සිතුවිලිවත් කිසිම දෙයක් අල්ලගන්න නැහැ අන්තිමනේ අතහැරලම දාන්නයි තියෙන්නේ හොඳයි සතුටුයි හොඳයි <laughs> කියන්නේ අවසරයි ස්වාමින් වහන්සේ 11 වෙනි ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. අද උදෑසන භාවනා අත්දැකීම මෙසේය. පැයක සක්මනකින් සිත සමාධිමත් වූ පසු පරයන්කයට ගියමි. කමඨහන ආනාපාන සතිය පිළිබඳයි. ආනාපානයේ දෙස බැලිය නොහැකි විය. සිත ශාන්ත විය. කයට සැහැල්ලුවක් දැනින. හිස තුලින් ඊට මට සිලුටුව කුඩා කම්පනයක් දැනින. ක්‍රමයෙන් ඒ චක්‍රයක් කැරකෙන්නක් මෙන් හිස තුල රවුමට කැරකිනි. ක්‍රමයෙන් ඒ නතර විය. හිස පහළ සිට හිස් මුදුන දෙසට ගිනි වලලු රාශියක් මතුවී ගියේය. ඒ නතර විය. සිත තුල ශාන්තිය ඇති විය. කයද නොදැනී ගියේය. සිතවිලි රූප පෙනීම, වේදනා දැනීම ආදී කිසිවක් නොමැති විය. පසුව ශරීරයේ කොටසක් පිළිබඳව පමණක් අපහැදිලි සියුම් දැනීමක් විය. ඉන්පසු මනසෙහි ශාන්ත සුන්දර බවක් තිබිනි. ඉන්පසු භාවන අවස්ථාවවලදී සක්මණෙන් පසු පරයන්කේදී ඍජුවම කයට සිත යොමු කිරීම හැර වෙනත් මෙනෙහි කිරීමේ කිසිවක් කර නොහැකි විය. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ම්ම්. ඒ කියන්නේ මෙනෙහි කිරීමක් කරන්න බැරි බව දැන් Tamanට තේරලා තියෙනවා නම් ඒ ඉරියව්වත් එක්ක ඉන්න මෙනෙහි කිරීමකින් තොරව දැන් හොඳට සතිය පවත්වන්න පුළුවන්. ඒ නිසා මෙනෙහි කිරීමක් කරන්න ගියොත් අපි ආයේ මේ හඳුන්ලා දුන්නා වෙනවා. ඒ කියන්නේ අපි ආයේ හෙලවුවා වෙනවා. හින්දා ඔය මේ මෙනෙහි කිරීමකින් තොරව දැන් මේ සතිය පවත්වන්න පුරුදු කරන්න. තව මේ ප්‍රශ්නෙට මොන හරි කියවෙන්න අවශ්‍ය නම් පොඩ්ඩක් කියන්න අහන්න. මෙනෙහි කිරීමකින් තොරව දිගට පවත්වන්නයි දැන් තියෙන්නේ. දැන් සතිය දියුණුලා තියෙනවා මෙනෙහි කිරීමකින් තොරව හිත පවත්වන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇත්තටම මෙනෙහි කරන්න ගියොත් ඒක නිකන් මහා බරක් කැළඹීමක් අනිවාර්යයෙන්මක් බරක් මේ දරා ගන්න බැරි මේ මානසික පීඩාවක් වෙනවා නිකම්ම බලන් හිටියොත් ඉන්න පුළුවන් හරි අර දැනෙන දැන් මේ රිට්‍රීට් එකේදී දැනෙච්ච විශේෂත්වය තමයි ඇත්තටම කතා කිරීම දැන් අනිත් අයත් හිතන්නේ මම කතා කරන්නෙම නෑ කියලා කතා කරන්න හිතෙන්නම නැති නිකන් වෙනද නම් පේන එක එක්කනාගේ පොඩි පොඩි වැරදි අරයා මෙහෙමයි මෙහෙමයි මං කෙනෙක් කට්ටිය ඉන්නවද නැද්ද කියලා නොදැනෙන වචන කතා කරන්න අදහසක් එන්නේ නැති මොකොත් හිතෙන්නේ නැති මට්ටමක් හිතේ තියෙනවා කතා කරනවා කියන එක මහා නිකන් හිරිහැරයක් අවශ්‍යම දෙයකට විතරයි කතා කරන්නේ කතා කරන්න අවස්ථාවක් ආවත් පුළුවන් තරම් මගාරින්නයි බලන්නේ <laughs> මේ ඉච්චරට මේ බරක් කතාව නිකන් හිත මේ නිකන් නිශ්චලව තමයි තියෙන්න බලන්නේ. ඒක හිතන හිතලා කරන අමුතුවෙන් මවාපෑමක් නෙවෙයි නිකන් ඒක මේ රිට්‍රීට් එකේදී මුලින් ඉඳලා මේ මට ඇති වෙච්ච විදිහේ මම හිතන්නේ මට දැනෙන්නේ අනිත් අය කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ ඒගොල්ලන්ගට ඒගොල්ලෝ කරනවා ඇති කියන හැඟීම විතරයි මගේ හිතේ තියෙන්නේ. ඒක හොඳයි. ඉතින් <laughs> ඉතින් ඒක ඉතින් වෙන රිට්‍රීට් වලදී ඉතින් කතා කරනවා. ඉතින් එක එක ඉතින් ඔය පම්පුර ගන්න යනවනේ. <laughs> ඉතින් මේ රිට්‍රීට් එක මටම පුදුමයි මේ ඇත්තටම කතාව කියනක බොහොම මේ ආයාස කර දෙයක් වෙලා නිශ්චලව ඉන්න තමයි මේ. ඒක හොඳයි. ඒ කියන්නේ අපිට වෙලා තියෙන්නේ මේ ඔය தත්ත්වය අපිට තේරෙන්නේ නේද? අපිට කතා කරනවා කියන එක බරක් කියන එක අපිට තේරෙන්නේ හැබැයි ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ ජීවිත කාලෙම කතා නොකර යුතුයි කියලාත්. ඒ කියන්නේ අර කතා කළත් නැවතත් හිත තැම්පත් කරගන්න ශක්තියක් ගන්නත් ඕනේ. ඔව්. නැවත අන්න රයිට්. ඒක තමයි. නැවත තැම්පත් කරගන්න පුළුවන්. අන්න එතනින් ඉවරයි. ඒක තමයි අර ඒ විදිහට බලන්න. තමන්ගේ හිත දිහා දැන් පොඩ්ඩක් අධ්‍යයනය කරන්න ඕනේ. තමන් ඉස්සර තරම් ඒවා දැඩිව ග්‍රහණය කරන්නේ නැත්නම් ඒ කියන්නේ හොඳයි. කියන්නේ මේවැය තියෙන කියන්නේ මේ මොකක්ද ඒක කියන්නේ මේ තමන්ට තේරලා තියෙනවා දැන් මේවා ඒ තරම් අල්ලගන්න බදාගන්න දේවල් නෙමෙයි කියලා තමන්ට දැන් ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. එතකොට ඉතින් වැඩි කතා කරන්න යන්නත් අවශ්‍ය නැහැ. තුෂ්ණීම් භූත භාවය තියෙනවා. මේ ඒකේ වරදක් නැහැ ඉතින්. කතා කිරීම අත්‍යවශ්‍ය නැහැ. දැන් කොහොමද ඉතින් ගෙවල් වලට ගියාම කතා බහ කරනවනේ ඉතින්. ඒ කතා බහ කරුණමත් බලන්න අර තමන්ගේ හිතේ යම් කතා කිරීම හරහා යම් කිසි පොඩ්ඩක් يعني විතර්ක බහුල වීමක් වෙනවා. නැවතත් කොහොමද මේ ඒක තැම්පත් කරගන්නේ? තමන්ගේ ගෙදෙට්ට ආයි කොහොමද එන්නේ? නිවහනට හිතේ නිවහනට නැවත කොහොමද ගන්නෙ? අර මුලදී ටිකක් කල් දඟලන්න වෙනවා. ඇයි ඔක කාලයක් කරනකොට Tamanට හිතට තේරෙනවා. ඉතින් හිත හිතම තේරුම් අරගෙන ගෙදෙට්ට යනවා. ඒක කර කරම බලන්න ඕනේ ඉතින්. හොඳයි. අවසාන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ එක් දිනක සිදු වූ මගේ භාවනා අත්දැකීමක් පහත විස්තර කරමි. එදින වෙනදා පරිදි මූලික කමඨහන් උපදේශ පරිදි එනම් ආනාපානා සතිය රාත්‍රී දෙකට පමණ භාවනාව පටන්ගෙන දිගටම කරගෙන ගියා. පැය භාගයක් පමණ යන විට ක්‍රමයෙන් ආස්වාස් ප්‍රාස්වාසයේ සංසිඳෙන්න පටන් ගත්තා. එය නෝලක් ඉහළ පහළ යන තරමට සියුම් වුණා. ආස්වාස ප්‍රාස්වාසය දැනුනේ නාසය තුලයි. ටික වේලාවකදී එම ස්පර්ශය දැනීම නැවතුණු අතර ආස්වාස ප්‍රාස්වාස ස්වභාවය පමණක් තේරුණා. ටික වේලාවක් මෙසේ සිටියදී ආස්වාස ප්‍රාස්වාස රැල්ල උගුරේ ස්පර්ශ වන බව පෙනුණා. එම ස්පර්ශයද ක්‍රමයෙන් තුනී වී නොදැනී ගියා. ටික වේලාවකදී එම ස්පර්ශය පපුව මැද ප්‍රදේශයේ ගෑවෙන බවක් දැනුණා. එවිට ආස්වාසය ප්‍රාස්වාසයට සමගාමීව හෘද ස්පන්දනයද සිදුවන බවක් දැනුණා. ටික වේලාවකදී ඒ සියල්ල තුනී වී ගියා. තව ස්වල්ප මොහොතකින් ආස්වාස ප්‍රාස්වාසය සමග බඩ පිම්බෙන හැකිලෙන බව පෙනී ගියා. මෙසේ බලා සිටියදී හැකිලීම නොපෙනී ගිය අතර ප්‍රාශ්වාසයේ පමණක් නාසයේ ගෑවෙන බව තේරුණා. ස්වල්ප වේලාවකින් පිම්බීමද නොපෙනී ගිය අතර ආශ්වාසයද නාසයේ ස්පර්ශ වන බව තේරුණා. මේ අයුරින් කීප වතාවක් සිදු වූ බවත් තේරුණු අතර මා අඩදින්දකට පත් වූ බවක් වැටහුණා. එසේ කොතෙක් වේලා සිටි බව නොදැනුණු අතර හිත ගැස්සීමෙන් පියවි සිහිය ලැබුවා. එවිට රාත්‍රී 3:30 පමණ මෙම අත්දැකීම මා ඊට පෙර හෝ පසු දිනක ලැබී නොමැත. මේ පිළිබඳ ඔබ වහන්සේගෙන් සුදුසු කමාටනක් බලා ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. කරගෙන ගිහිලා තියෙන ක්‍රමය හොඳයි. ඕක දිගට කරන්න කියලායි තියෙන්නේ. දැන් මේ පොඩ්ඩක් අර හිතේ සමාහිත බව තමයි අත්දැකලා තියෙන්නේ. හැබැයි පොඩ්ඩක් නිින්දත් එක්ක තමයි මිශ්‍ර වෙලා ඇවිල්ලා තියෙන්නේ. මුලදී ඔය ඔය උදේ භාවනා කරන්න ගියාම නිින්දත් එක්ක මිශ්‍ර වෙලා ඔය தත්තට යන්න පුළුවන්. ඉතින් හැබැයි පොඩි සුන්දරත්වයක් තියෙනවා ඒකේ. නිින්ද එක පොඩ්ඩක් ගෑවිලා තිබුණාට ඕකේ පොඩි ගතියක් තියෙනවා. දිගට කරගෙන යන්න පස්සේ ඕවා තව තව දියුණු වෙලා එනවා. එහෙනම් මේ කරගෙන ගිහිලා තියෙන ක්‍රමේ නැවත කරන්නයි තියෙන්නේ. මේ තව මොන හරි අහන්න තියෙනවා නම් ඒ ඉදිරිපත් කරපු කෙනාට අහන්නත් පුළුවන්. කියන්නේ මුලටම මුලින්ම දැකපු தත්ත්වයක් තමයි කියන්නේ සිතේ පොඩ්ඩක් ඔය හිත එකඟ වෙච්ච බවට ලකුණක් තමයි තියෙන්නේ. හොඳයි අපි පැයකුත් විනාඩි 15ක් වගේ කාලයක් ධර්ම සාකච්ඡා නිරත වෙලා තිනවා. තව යමක් තියෙනවා නම් කතා කරන්න. නෑනේ. හොඳයි. එහෙනම් හොඳයි පින්වත්නි අපි මේ අන්දමින් රැස් කරගත්තා වූ සියලු කුසල් දෙවියන් ඥාතීන් ඇතුළු සියලු දෙනාත් එක්කම බෙදා හදා ගනිමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු.